සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියන්න. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयं සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි මානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පෝසත් අෂ්ටාංග සීලය සමාදන් වුණු දාගේ මේ ආදි වස්තු සීල සමාදන් ආදි වස්තු ආදි වස්තු ආදි වස්තු සීල හැබැයි එතන මහත්තු දාන ගේනත් වගේ සීල පිටසත් එකගේ අවදී සමාදන් කරනවා අත්පත්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සරාමේරේ මච්චපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සරාමේරේ මච්චපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජන වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත නච්ච ගීත වාදිත සුඛ දස්සන සුඛ දස්සන මාලා ගන්ධ විලේපන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන ධාරණ මණ්ඩන විභූෂණඨාන වේරමණී සික්ඛාපදං සමාධියාමි විභූෂණඨාන වේරමණී උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිතෝ මේ තිසරණ සහිතෝ උපෝසත අෂ්ඨාංග සීලය සතරසාංග සීලය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා සත්‍ය තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදා සම්පන්න පුණ්‍යතුනි මේ පින්වත් පිරිසාද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් තුන්වන් කෙරෙහි සදහසිතතු මේ ස්ථානට අනුනා ඉල්ලා තමයි සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි දේශනා කළ ඒ ධර්මයේ ටිකක් තේරුම් අරගෙන ඊට අනුව ජීවිතය සකස් කරගන්නට ප්‍රතිදාන ප්‍රතිපදාවක් ඇති වෙන්නට ඒ නිසා හැම දිනම අද දවසේදී තමන්ගේ හිත කය වචනය කියන තුන් දෝ සංවර කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන්ම කටයුතු කරන්නට ඕනේ. එතකොට අද කොහොමද අපි කරන්නේ දැන් මෙච්චර දවස් දැන් මම ඔයාලට සටහන් කළා. දැන් අද අන්තිම දවසින් තමයි මේ මේ පින්වත්තුන් කැමති විදිහට අද වැඩ සටහන් කරනවා කියලා හිතාගෙන ආවේ. මේ කැමති නම් උදේ පුළුවන් මට සූත්‍රයක් කියලා දීලා තව ධර්ම දර්ශනාත්මක පැත්ත ගැන ටිකක් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට භවනා ගැන තව ටිකක් අහගෙන භවනා කරන්න පුළුවන්. කොහොමද හොඳයි? සූත්‍රය. දැන් මොකද? සම්බෙදට. නම සූත්‍රය කියන්නම්. මම මෙහෙම පොඩි වාසියක් තියෙනවා. අපි භවනා කරන්ට අදාළ ටිකක් මම දර්ශනය කියන්නේ අපි මොකටද කරන්නේ කියන ටික දර්ශනය පැහැදිලි කරගන්න එක. ඉතින් අපිට අවස්ථාව ලැබෙන වෙලාවේදී අනුන්ගෙන් ගන්න එක පුළුවන් තරම් අපි ගන්න බලන්න ඕනේ ඊට පස්සේ කරගන්න එක අපිට තනියම කරගන්න පුළුවන් තමයි තියෙන හින්දා මේ අවස්ථා අපරාධ නෙමෙයි. නමුත් ඉතින් අර හැම වෙලේම හම් වෙන්න දැන් මම ඉන්න අවස්ථාවේදී ගත යුතු ටිකක් තියෙනවා. පුළුවන් තරම් ගන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ Tamanට තනියම වුණත් දෙතර දුර දුන්නත් ප්‍රතිචාරන භාවනා කර ගන්න අපිට පුළුවන්. මේ කියන කාරණාවකුත් තියෙනවා මේ අවස්ථාවේ නේද? ඒ නිසා මේ ඊගවට මට අර මෙහෙම කාරණාවක් තිබුණා. දැන් සිල් සිල් ගැන කියනකොට නොකී පොත සස්තන් සීල සමාදන් වුණා ආජීව අෂ්ටමක සීල සමාදන් වුණා කියලා කතා කරනකොට ඉතින් දැන් කොටස් දෙකකට තියෙනවා ආජීව අෂ්ටමක සීලේ තකොට උපෝසත අෂ්ටංග සීලේ එන්නේ අපි තේරුම් ගන්නට ඕනේ අපිට දවසම දරි වෙන්න පුළුවන් නමුත් එක පැයක් විනාඩියක් හරි වැඩි සීලයක් අෂ්ටාංග කරලා අපිට සමාදන් වෙන්න පුළුවන් නම් ඒක ඇත්තටම ආනිසංස වැඩියි අපි ගොඩක් සමහර විට හිතන්නේ අපි අතින් අඩුපාඩු වෙනවා වැරදි වෙනවා ඒ හින්දා අපිට තාම ওই මට්ටම බෑ. මෙතන සීලය ගැන විතර නෙමෙයි ඕනම කෙනෙක්. සමහරට බොන බොන කෙනෙක් ඉන්නවා නම් එයා හිතන්නේ සාම මට්ටමේ ජීවනක් කරගන්න බෑ එහෙනම් මට සීල් ගන්න බෑ. කියන තැනක මොනවා හරි අඩුපාඩුවක් කරද්දක් වෙනවා නම් එයා හිතන්නේ මම සීල් ගන්න තාම සුදුසු නෑ මගේ මේ වැරද්ද වෙනවා වගේ කියන තැනකින් හිතන්නේ. නමුත් ඇත්තටම වැරදි වෙන කෙනාම තමයි දහමකට එන්න ඕනේ. ඉතින් ඕකට අර ධර්මයේ හොඳ කතාවක් තියෙනවා. මේ එක්තරා උපාසක මහත්තයෙක් ඉන්නවා මේ ත්‍රිපිටකයේම තියෙන්නේ. ඒකේ මම ඔයගලන්ට කියනවා මේ මේ මේක කරන්න කියලා. නමුත් දැන් තියෙන ධර්මතාව ටික ගැන කියන්නේ ත්‍රිපිටකයේම තියෙන එක. මේ මනවත්තුන්ගේ ඒක වසක මහත්තයෙක් ඉන්නවා එයා හරින දැහැමි සිල් සමාදන් වෙනවා නිති පන්සල් රකින්නවා පොතේ සිල් සමාදන් වෙනවා මෙයාගේම තව යාළුවෙක් ඉන්නවා එයා සිල් ගන්න එයාගේ රස්සාව තමයි මේ කඩේම යන්නේ සත්තුමා ඉතින් දැන් අර සිල් ගන්න උපාසක මහත්තයා කියනවා යාළුවා කියන්නේ මේ සත්තු මරණක මහා විශාල අකුසලයක් පුළුවන් නම් සත්තු මරණක නතර කරන්න නතර කළා සිල් සමාදන් වෙන්න සිල් ගන්න කියලා අනේ මට සිල් ගන්න බෑ මට ජීවත් වෙන්න ඉතින් තියෙන්නේ මේ ක්‍රමයේ විතරයි මම වෙන රැකී ආරක්ෂාවක් දන්නේ නැහැ මට ජීවත් වෙන්න දරුවෝ ජීවත් කරවන්න තියෙන ඉතින් මේ සත්තු මරණ එක තමයි එහෙනම් දඩේ මේ යන්නේ ඒක ඉතින් මේක නතර කරන්නත් බෑ ඒක නතර කරන්න බැරි හින්දා මට සිල් ගන්න විදිහකුත් නැහැ කරන්නත් බෑ. ඊට පස්සේ ඉතින් නැවත නැවත නැවත කියනවා මේ මොන විදිහටවත් මෙයා මේ රස්සාව අතර කරන්න එපාට මෙයා අහන හරි. ඔබ කඩේ මේ යන්නේ රැයටද දවල්ටද? මම රැයට. එහෙනම් මං කිව්වට දවල් කාලේ සිල් අධිෂ්ඨාන කරගන්න ඕනේ. දවල් කාලේ පුළුවන් තරම් සිල් අධිෂ්ඨාන කරගන්න. එතනින් කියන්නේ රැයට සතුටු මරන්න යන්නේ කියලා. ඒ ටිකට හරි දැන් මෙයා මොකද කරන්නේ හැමදාම දවල් කාලේ සිල් අධිෂ්ඨාන කරගන්නවා. දැන් ඉතින් පොරොන්දු වෙච්ච හින්දා දවල් කාලේ සතෙක් හම්බුනොත් මරන්නේ නැහැ. ඒ දෙකේදී. දවල් කාලේ සතෙක් හම්බුනොත් මරන්නේ නැහැ. දැන් සිල් අධිෂ්ඨාන කරගෙන හවස වෙනකොට දැන් සිල් ඉවරයි යන් දඩේ යනවා. ඉතින් මෙහෙම අවුරුදු ගානක් ගිහිල්ලා මේ මොනස මැරුණා. මැරිලා විදිහලා විමාන ප්‍රේතෙක් වෙලා උපන්නා. විමාන ප්‍රේතෙක් වෙලා උපන්නාට පස්සේ මෑ කර්මල් පාතේ කොහොමද රෑ වේගන එනකොට පොකුණක් තියෙනවා. ওই පොකුණ ගහ මහ විශාල කළු බල්ලු හතර දෙනෙක් මතුවෙනවා. මතුවලා එල්ජි වෙනකම් මෙයාව කීත් කීතු වලට ඉරනවා. ඈ ගහනවා විලාප දෙනවා. නැරෙනවා ආයෙත් උපදිනවා. ආයෙත් අර බල්ලු හතර දෙනා උදේ ඉර පායගෙන එනකොට අර බල්ලොයි ඔක්කොම ටික අතුරුදහන් වෙලා ලස්සන දිව්‍ය විමානයක් නැගෙනවා. ඒ දිව්‍ය අප්සරා වෙනවා සම්පූර්ණ පංචකාමයෙන්ම නිර්මිත වෙච්ච දිව්‍ය විමානයක් පහළ වෙනවා. උදේ ඉඳන් ඉර බහගෙන යනකම්ම දිව්‍ය සම්පත්තියෙන් ආඩයයි. කෑම බීම හැම දෙයක්ම ආය කලසේගෙන යනකොට ඒ මාලිගාව දිව්‍ය සම්පත්තිය අතුරුදහන් වෙලා අර සත්තු ටික මතුවේ. ඉතින් ওই විදිහට බොහෝ කාලයක් මෙයා දුක් විඳිනවා. අර දවල් කාලේ සිල්ලප්ස්ථාන කළ ටිකට අධිෂ්ඨාන කළ සිල්ලකපු ටික තමයි විමානේ පහළ වෙන්නේ. රෑ කාලේ අර දඩයන් කරපු එකට තමයි දවල් රෑ කාලේට අර බලු ටික කන්නේ. ඔක බලන් ඔයගලන්ට විමානවත් කියලා පොතක් තියෙන්නේ. ඒක කියනවා. ඉතින් මම කිව්වේ දැන් ගොඩක් දෙනෙක් හිතන්න සාමාන්‍යයෙන් අපි අතින් වැරදි කරනවා. වැරදි කරගෙන හින්දා අපිට යහපත බෑ කියලානේ. නමුත් වැරදි වෙන අතරදී හරි ඉඩ ලැබෙන ටිකේදී හරි අපිට යහපතක් කරගන්නවා. දහමක් ඇස්තරෙන්න පුළුවන් නම් ඒ ටික යට ඉතුරු. ඒ නිසා හැමෝම පුළුවන් තරම් සමාදන් අඩුපාඩු සමහර විටක ජීවිතය අනිත් දවසක වෙනවා වෙන්න පුළුවන්. නමුත් නොවෙන දවසකට හරි තමන්ට අනිස්ථාන කරගන්න හිතාගන්න ඒ ටිකත් හදාගන්න පුළු වෙනවා නම් ගොඩාක්ම හොඳයි කියන එකත් මතක් කරනවා ඊගාවට. එක සිල්පදයක් හරි අපිට වැඩිපුර එක ටිකක් හරි සමාදන් වෙලා රකින්න පුළුවන් නම් අපි සමහර විටක අද උදේ ඉඳන් දවල් 12ම 12න් පස්සේ කොහෙද යන වෙන්න පුළුවන්. දැන් උදේ ඉඳන් 12 වෙනකන් අනිවාර්යයෙන් මෙතන ඉන්නවා අපි වචනයෙන් ආජීවස්තමක සීලය සමාදන් වෙනවා. ඒ වචනේම හිතින් අදිස්ථාන කරන උපෝසත සීලය. උපෝසත සීලයේ ආනිසංස 30 10000 ගුණයක් නම් ආජීවස්තමක සීලේ මේ 10ක් 15ක් ඉතින් ඒකම සමාදන් වෙන ticket ආනිසංසයේ අඩු වැඩිකමක් තියෙනවා. එයාගේ චේතනාවයි කර්ම වෙන්නේ. ඉතින් ඒකත් අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් අපි එකම කාලේ මෙතන ඉන්නවා. අපි ආජීවස්තංග සීල සමාදන් වුණාම නත් අක්‍රක්‍මචර්ය සීල සමාදන් වුණා. අපිට මේ දෙකේ වෙනසක් තියෙනවා. කියන තැනක එක ටිකක් හරි මේ සීලයේ අපිට අදිස්ථාන කරන්න පුළුවන් නම් එතකොට මේ ඒක වෙනස්කමක් තියෙනවා කියන එකත් මතක් කරන නිසා ඉඩ ලැබෙන හැම වෙලාවකම ඒ වැඩි සීලයක් අධිෂ්ඨාන කළාට කමක් නැහැ. හැබැයි ඉතින් එතකොට ඒ රකින වෙලාවෙදී තමන්ට ඒ සීලෙ කැඩෙන්න තියෙන හේතුව හා තමන් ඉදිරියට આવොත් තමන් ඒකට අනුගත නොවි කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙලාවට මේ ඒ විදිහට ඔකදී නියම විදිහට නම් දැන් ගියාට නම් කියනවා ඒකට කාලයක්. ඒ කියන්නේ එතන දැන් අර උපසමතේ දවල් කාලේ කරන්නයි කියලා හිතාගත්ත සතු මරන්නයි. ඒ වගේ දැන් සීල සමාදන් වලට මම මේ 30 පැය මේ 60 පැය මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ජීවිතයක් සතුන් මරීමේ බැලක් කාලා. මමද මෙතෙන් පටන් මේ 30 පැය නැත්නම් මේ 60 පැය සිංහල ක්‍රමයට 30 පැය කියලා කියන උදේ ඉඳලා හවස වෙනකම්. 60 පැය කිව්වොත් උදේ ඉඳන් බොහෝ දවස් වෙනකම්. ඒ 36 හෝ සැටපය ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාම වාසය කරමු. ඒතර බුදුපසේ බුදු මහරහතන් වහන්සේ දිව්‍යත්‍යක් සත්තු නැරුවේ නැහැ. මම මේ සැටපය ඒ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාම වාසය කරමු කියලා කියන්නේ ඒ ඒ වගේම සත්තු මරන්න නැතුවම ජීවත් වෙනවා. කියලා ඒ වගේ නියම විකෙන්නම් වෙලාවක් තියාගන්නවා. මොකද එතකොට යාට එතකොට තමයි පුළුවන් නෑ මම මේ වෙලාව වෙනකම් කල්පෝජනය කරන්නෙම නෑ. සත්තු මරන්නෙම නැහැ. එතකොට එයාගේ ඉදිරි පිටට ඒක කැඩෙන්න හේතු ටික ආවත් එයාග කරන්නේ. නැත්තම් දැන් අපිට වෙලාවක් නැහැනේ. අපිට ඒ කියන්නේ දැන් සිල් කැඩෙන්න තියෙන හේතු ටික නෝ සිල් පවර්ණ කෙරුවා මේ අපි අපි කියන දැන් විකල් පූජනා දැන් අපිට වෙලාවක් නැහැ. අපි සමාගම් වෙලා ඉන්නවා. කණ්ඩෝනන නෝදේ එකයි වෙලාව. හත්තක්දල ශිල්ප වර්ණ කෙරුවා ශිල්ප වර්ණ කෙරුවා කෑවා. ඉතින් විකල්ප කියලා රකින්නවත් නෑ. මේ නමුත් දැන් එක වෙනකම් භවස්ස පහ වෙනකම් සිල් සමාදන් වෙනවා කිව්වහම එයා හම්බුණත් කන්නේ. ඒතර සිල් පවරණ කරන්නත් බෑ. එතකොට මගදී බෑ. මොකද පොම්බිල කියනවාද? එතකොට තමයි මේ විදිහට සිල් රකින්නේ. රකින්න ඕන. දැන් අරකේ සිල් රකින්න යට දෙයක් හම්බෙලා තියෙනවද කියලා බලන්නකෝ. ඈ දැන් නැතුම් දැනුම් වෙනුම් මේවා කරන්නේ නැහැ. හදිසියේ මේ යාළු ටිකක් හම්බුණා මොන හරි වුණා නැත්නම් නටබන සමුද සින්දුවක් කියන්නවා කිව්වා මේ කියන කාරණාවක් උන සිල්පවර්ණ කියලා වැඩේ කළා. එතකොට අපිට සීල කැඩුණා කැඩුණා සීල තිබුණේ නැද්ද එතකොට? එතකොට සීල රැක්ක වෙන්නේ. ඉතින් ඒ නිසා නියම ක්‍රමය නම් මේ මේ උදේ ඉඳන් හවස වෙනකන් අපි හවස ඉඳන් උදේ වෙනකන් අපි අතිස්ථානයක් තියෙන්න ඕනේ. එතකොට තමයි එයාට ඒ සිල්පදේ රකින්න පුළුවන්කම තියෙන්නේ. පැයක් හරි කමන්න මම මෙතන ඉඳන් දවල් 12 වෙනකන්. මේ සිල්පදේ රකින්න. කිව්වහම ආදේ එතකොට විකල්ප බුද්ධියට අහු වෙන්නේ නැහැ. නමුත් ඒක රකින්න පුළුවන්. මේ සමාදන් වෙනවා නමුත් ඒක රකින්න නම් අවසරුව තව වෙන්න ඕනේ. මේ ඒ විදිහට සීලී ආනිසංස අඩු වැඩිකම් තියෙනවා කියන එකත් මතක් කරනවා. අපි මේ සූත්‍රයක් කරන පොඩ්ඩක් ඒක සාකච්ඡා කරන සූත්‍රයක් ගැඹුරුයි. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්තානං තිතිය සම්භවේසිනං වා අනුග්‍රහය කතමේ චත්තාරෝ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකුමෝ වා පස්සෝ දුතිය මනෝ සංචේතන සත්‍ය විඥාන චතුත්තං මේකෝ භික්ඛවේ චත්තාරෝ ආහාරා භූතානං වා සත්තානං තිතිය සම්භවේසිනං වා අනුග්‍රහය මහණෙනි උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිසත් උප්පත්තියක් හොයන සත්‍යයන්ට අනුග්‍රහ පිණිස පවතින අනුග්‍රහ පිණිස පවතින ආහාර වර්ග හතරක් තියෙනවා. මොකද්ද? එක කබලින්ක ආහාරය, දෙක පස්ස ආහාරය, තුන්වෙනි ආහාරය මනසංචේතන ආදී හතරේ විඥාන ආහාරය. මහණෙනි මේ ආහාර වර්ග සතර උපන් සත්‍යයට අනුග්‍රහ පිණිසත් මේ උපමේ මේ උපන් සත්‍යයට ප්‍රගත්න පිණිසත් ප්‍රත්‍යක්ෂම සත්‍යයට අනුග්‍රහ පිණිසත් පවතිනවා. එතකොට ඒකෙදි දැන් භූතනං වසත්තං තිතිය කියන උපන් සත්‍යය සම්භවයේ සිනංවා කියලා කියන උපත්‍ය කොයනාය කියලා එතකොට උපන්නත් සත්වය කියලා කියන්නේ ජාත භූත හටගත්ත උපන්න අය කියලා කියන්නේ මේ උපන්න අයට සම්භවයේශී කියලා කියන උප්පත්තිය කොයිමින් ඉන්නයි. ওই උප්පත්තිය කොයිමින් ඉන්නයි කියන එකට තමයි ওই වචනේ වැරද්ද වැරදි ලෙස අරගෙන තමයි අද ගොඩක් දෙනෙක් අන්තරාභවය කියලා එකක් නිර්වචනය කරනවා. උප්පත්තිය කොයිමින් අය ඉන්නවා කියන්නේ. නමුත් එහෙම නැහැ. උප්පත්තිය කොයිමින් ඉන්නවා කියලා කියනකොට දැන් ඕගොල්ලොම මේ පින්වතුන්ටම නැවත දෙවියෙක් වෙන්න ඕන කැමැත්තක් තිබුණා. දැන් දේවාත්ම භාවයක් කොහෙම ඉන්න ඕගොල්ලන්ට. බ්‍රහ්මෙක් වෙන්න ඕනේ නම් නැවත රජ කෙනෙක් වෙන්න ඕනේ නම් සිටු කෙනෙක් කියලා උපදින්න ඕනේ කියලා හිතුණා. දැන් උපන් ඕගොල්ලන්ට යැපීම පිණිස නැවත උත්පත්තියක් හොයන කෙනාට අනුග්‍රහ පිණිස දැන් රජ කෙනෙක් වෙන්න හෝ දෙවියෙක් වෙන්න හෝ බ්‍රහ්මෙක් වෙන්න හෝ කියලා තියෙනවා නම් එයාට එහෙම ඕනේ කෙනාට ඒක ලබා ගැනීමට උපකාර පිණිස පවතින මේ ආහාර වර්ග අතරම. මොකද උතන මනෝ සංචේතන කියන ආහාරය තමයි ඕගලන්ට ඒ උපත්ති පිණිස යන කර්ම ටික කියන ටික තියෙන්නේ. උපන්න ඕගලන්ට ජීවත් වෙන්න උපත්තියක් වෙන ඕගලන්ට උපත්තියක් වෙන කෙනාට ඒකට උපකාර පිණිස පවතින. විපාක සහ කර්ම කියන ධර්මතා දෙක කියන්නේ. තව උපත්තියකට කර්ම සිද්ධ කරන කෙනාටත් කර්මයකට උපන්න කෙනාට කියන දෙන්නටම මේ තියෙන මේ ආහාර වර්ග හතරයි කියන එකයි තව පැත්තකින් මුලින් කියන්නේ කෙටියෙන් දැක්කම. ආහාර වර්ග හතරක් තියෙනවා කබලින්ක ආහාරය, පස්ස ආහාරය, මනෝසංචිතන ආහාරය, විඥාන ආහාරය. එතකොට අසඤ්ඤ සත්‍යයෙන් තියෙන ආහාර මොකක්ද? ඔය ආහාර වර්ග හතරේ. කබලෙන් ආහාරය තියෙනවද? ඇයි ඒ කබලෙන් ආහාර නැත්තේ? එතන බ්‍රහ්ම ලෝක උත්පත්තිය කෝදාරික මහ භූත රූපයක් නැහැ නේ. එතකොට එහෙනම් ස්පර්ශ ආහාරය තියෙනවද? අසඤ්ඤායි නේද? සංඥා නැහැ. ස්පර්ශයක් තිබුණු සංඥා එනවද නැද්ද? ස්පර්ශව සංඥා එනවනේ. එහෙනම් සංඥා නැත්තම් එතන අසංඥේ නම් ස්පර්ශයක්. එහෙනම් මනෝ සංජේතනා හරි පියේ. ස්පර්ශ ආහාරය තිබුණොත් වේදනා සංඥා චේතනා කියන තුනම ඇති වෙනවා. මනෝ සංජේතනාවක් ඇති වෙනවානේ. ස්පර්ශය නැත්තම් මනෝ සංජේතනා හරි. ඒත් විඥාන හරි පියේ. අසංඥාවක් තියෙන විඥානේ තියෙන්නේ අසඤ්ඤය කියලා කියේ සංඥා නැත්නම් අපි කිව්වා විඥානය කියන්නේ මොකද්ද? සංඥාවන් තිබුණොත් විඥානය තියෙනවා. ඒ කියන්නේ හැදුනොත් දැනගන්න ඕනේ. දැනගත්තොත් හඳුනනවා. අසඤ්ඤ සත්‍යෙන්න හතරම මේ ආහාර වර්ග හතරම නැහැ. ඔන්න ඔක තමයි මේ ශාස්ත්‍රයේ තියෙන පරියාය සහ නිෂ්පරියාය කියලා දෙකක්. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහානේ සියලු සත්වයන් ආහාරයෙන් යපේ. ඕකට කියනවා නිෂ්පර්යාය කියලා. කියන්නේ සබ්බේ කියන කැල්ල දැම්මහම එක ක්‍රමයකට නෙමෙයි සියල්ලම අයිති වෙනවා. සියල්ලම අයිති වෙනවා. තේරෙන්නේ මම අර කිව්වේ මහාන්නේ මේ සියලු සත්වයෝ මැරෙනවා කියලා කිව්වෝ. දැන් ආයේ එක එකනේ ඒක දෙවියොත් මැරෙනවද කියලා අහන්න ඕනේ නැහැ. සියලු සත්ත්වයන් මරනවා කිව්වම මේකේ තියෙනවා දෙවියෙක් මරනවා බ්‍රහ්මෙක් මරනවා මිනිස්සුත් මරනවා කියලා ඔක්කොම තියෙන සියලු සත්ත්වයන්. එතකොට ඒකට කියනවා නිෂ්පර්යාය. මිනිස්සු මැරෙනවා කියලා කිව්වොත් පරියාය. එතකොට තව අහන්න ඉඩ තියෙන දෙවියෙක් මැරෙනවද කියලා අහන්න ඉඩ තියෙනවා තව. ඔව් දෙවියෙක් මැරෙනවා කියලා කිව්වොත් බ්‍රහ්මෙක් මැරෙනවද කියලා අහන්නත් ඉඩ තියෙනවා. එතකොට බ්‍රහ්මෙක් මැරෙනවද කියලා අහන්න ඉඩ තියෙනවා. වක්‍රත කරනවා කියලා කියවම ඒ කියන්නේ ඒකට අපාය සතුන් නැරෙනවාද කියලා අහන්නත් ඉඩ තියෙයි තමයි. ඔව් අපායේ නිර්සත්තුත් නැරෙනවා කියවම පෙරේතෙත් නැරෙනවාද කියලා අහන්නත් ඉඩ තියෙනවා තමයි. පෙරේතෙත් නැරෙනවා කියවම අසුරෙත් නැරෙනවාද කියලා අහන්නත් ඉඩ තියෙයි. දොඩ තිරසංගල සතුත් නැරෙනවාද කියලා අහන්නත් ඉඩ තියෙයි. නමුත් සියලු සත්‍යෝ මරනවා කියලා කිව්වහම තනි වචනකින් දැන් අහන්න ඉඩ නැහැ. දැන් මේ වචනෙන් කිව්ව දෙවියොත් මරනවා, රහතන් මරනවා, මනුස්සයොත් මරනවා, තිරසංගල සතුත් ඔක්කොම මරනවා කියලා කිව්වා. ඒ හින්දා ඔක්කොම අල්ලලා එක වචනයක් දෙන එකට කියනවා නිෂ්පර්යාය කියලා. මිනිස්සුව මරනවා, දෙවියෝ මරනවා කියන එකට කියනවා පర్యాයක්. එක ක්‍රමයකින් විතරයි කියන්නේ. ඒ වගේ සබ්බේ සත්ත ආහාර ටිතිකා කියලා කියන නිෂ්පර්යාය. සියලුම සත්ත්වය අහුවෙන්නේ. දැන් අසඤ්ඤ සත්ත්වය ඔක්කොම ටික අයිලයි. තේරෙනවද නේද? මෙතන චත්තාරෝ මේ වික්කවේ ආහාර කියලා සීමා කළ එක පర్యాයකින් විතරයි කියන්නේ. ඔක්කොම සත්ත්වය ගැන කිව්වේ නෑ. මේ සතර ආහාරයක් තියෙනවා උපන් සත්‍යයට පැවැත්ම සහ උපත්ය භවන සත්‍යයට අනුග්‍රහ පිණිස. කියලා. එතකොට සතර ආහාරයෙන් පැවැත්ම වෙනස සතර ආහාරයෙන් උපත්ය වන සත්‍යය කවුද කියලා විස්තර කියතියි. අසංඥ සත්‍යෝ අයිති කියලා එකක් මේකේ නැහැ. අසංඥ සත්‍යෝ ගැන කිව්වයි කියලා එකකුත් මේක පරියායක් ක්‍රමයක්. සතර ආහාරය හැම සත්‍යයකටම කිව්වේ නැහැ. සතර ආහාරයෙන් උපදින සහ පවතින උපත්ය කොන සත්වය කවුද කියලා හෙවොත් ඉස්තර කරන්න පුළුවන්. මනුස්සයෝ දෙවියෝ කියලා මේ විදිහට ඉස්තර කරන්න පුළුවන්. අසඤ්ඤ සත්වය හැර අනිත්‍යය විස්තර කරන්න පුළුවන්. අසඤ්ඤ සත්වය ගත්තාම මේ පරයයේදී අනාහාර යක්ෂත්තිකයි. මේ ආහාර වර්ග හතරම යෙදෙන්නේ නැහැ. මේ ආහාර වර්ග හතරම සත්‍ය වෙන්නේ නැහැ. හැබැයි එයත් ආහාරයෙන් තමයි එයාට ධාන ආහාරය. එයා ලැබපු ධානයක් කියනනම් ඒ ධානයයි ආහාරය. ඒ ධානයේ පවතින කම්ම එතන අවශ්‍ය පවතිනවා. ඒ ධාන විස්කම්බනේ අවසන් වෙනකොට එතන අවසන් වෙනවා. එතකොට මම මේ ඉතින් ගත්ත මේවා ටිකක් දැනගෙන ඉන්න ඕනේ දේවල්. මොකද ලෝකේ තර්ක කරන බුදුරජාණන් වහන්සේ ශීල සත්‍ය ආහාරය යපනවා කියලා. එකතන විදිය මෙතන කියන මේ ආහාර වර්ග හතරෙන් එකක්වත් අපේ නිරුත්තර කිව්වාම අර වචන හරන මේ වචන වැරදි මේ වචන හරන මේ වචන වැරදි කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් අපි දතියුති අරක නිෂ්පර්යාය මේක පරියාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ආහාර වර්ග හතරෙදී කබලින්ක ආහාරයේ භික්ඛවේ අත්ති රාගෝ අත්ති නන්දී අත්ති තණ්හා පටිච්චිතං තත්ත විඥාන විරුල්හං තත්ත පටිච්චිතං විඥාන විරුල්හං අත්ති තත්ත නාම රූපස්ස අවක්ඛන්ති යත්තාත්ති නාම රූපස්ස අවක්ඛන්ති අත්‍යත්ත සංකාරණං උද්ධී යත්තාත්ති සංකාරණං උද්ධී අත්‍යත්ත ආයති පුනබ්බව අබිනිෂ්පත්ති යත්තාත්ති ආයතින් පුනබ්බව අබිනිෂ්පත්ති අපිටත් ආයතින් ජාති ජරා මරණ යත්තාති ජාති ජරා මරණ සසෝකන්තං වදාමි සදරං සෝපායසං ති වදාමි බුදුජානක දේශනා කරනවා මහානික් යම් කිසි කෙනෙකුට කබලින්ක ආහාරේ රාගයක් තියෙනම් කබලින්ක ආහාරේ සතුටු වීමක් තියෙනම් කබලින්ක ආහාරේ තණ්හාවක් තියෙනම් කබලින්ක ආහාරේ රාගයක් තියෙනම් නන්දියක් තියෙනම් සංහාවක් තියෙනම් පත්‍ත්‍චිනම් தත්ත විඥාන විරෝල්ලම් විඥානී එහි පිහිටනවා පිහිටිය වැළුණද වෙනවා කර්ම විඥානයේ පිහිටිය කර්ම විඥානයේ වැළුණ වෙනවා යත්ත පටිච්චිතං විඥාන විරෝල්ලම් අත්‍ත්‍යත්ත නාම රූපස්සාවක් යම් තැනක විඥානයේ පිහිටියේද වැළුණේද නාම රූපයට බැස ගැනීම වෙනවා කියලා කියනවා. ওই ටික අපි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු. මෙතන හරි ගැඹුරු තැනක්. හරිද? ඉස්සර තේරුම් ගන්න දැන් කබලින්ක ආහාරයේ යම් රාගයක් තියෙනවා, නන්දියක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. රාගය කියන්නේ ඇලීම, ඇලෙනවා. නන්දිය කියලා කියන සතුට වෙනවා. තණ්හාව කියලා කියන්නේ කැමති වෙනවා නම්, අතමහර පවතිනවා නම් කබලින්කාහාරයේ රාගයක් තියෙනවා නම් සතුට වෙන ගතියක් තියෙනවා තණ්හාව තියෙනවා විඥානයේ එහි පිහිටලා කබලින්කාහාරයේ විඥානයේ පිහිටලා ඒක සැසුණු වැඩුණු එකකුත් වෙනවා දැන් කබලින්කාහාරය කිව්වම අපිට හිතන්නේ ඒ කියන්නේ බත්පාන් කවුරුන්කට කැමට තණ්හා කළොත් තමයි ওই ප්‍රශ්නේ කියලා හිතන්නේ නමුත් මේ කැමට තියෙන තණ්හාව ගැන නෙමෙයි මේ කියන්නේ කැමති තියෙන තණ්හාවත් අයිති කබලික ආහාරයේ තණ්හා කෙරුවොත් කියනකොට මේ ලෙඩක් දුකක් හැදලා කිසිම දෙයක් කන්න බැරි කෙනා හොඳ තැනක එහෙනම් ඉන්නේ. ඇයි ඉතින්? කබලික ආහාරයේ තණ්හාව නැහැ. නමුත් එහෙම නෙමෙයි. අපි කිව්වා හොඳට බලන්න අර මේ රූපය අපිට ඍජුව පේන්නේ වක්‍රාකාරව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. කනබුන බත්පාන් කවපු මුං ඇට නිසා තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. කනබුන ආහාරයෙන් මේ රූපෙට වැටෙන මේ මේ කයට වැටෙන රූපකලාප සිතේ තියෙන චෛසික වලට අනුව තමයි මේක අඩු කරලා තියෙන කොට ගාලා තියෙන්නේ. දැන් කවුරු හරි ගබඩා පාලක කෙනෙක් ඉන්නවා නම් පිටේ ඉඳලා කවුරු හරි ගේන ගේන බඩු ඇතුලේ ඉන්න කෙනා Tamanට ඕන විදිහට Tamanගේ හිතේ තියෙන විදිහට ඇතුලේ ගොඩ ගහනවනේ අඩු කරනවනේ ඒ වගේ පිටතින් ලැබෙන ලැබෙන රූප කලාප ටික මේ සිතේ තියෙන කර්මජ ගති ටිකට අනුව තමයි අඩුක් වෙන්නේ අවකාශ ධාතුවේ. ඒ නිසා මේ හැඬතල ඇවිල්ලා තියෙන මේ විදියට. එතකොට මං කිව්වේ මේ ඔක්කොම බත් පාන් කෝපි මුංගට කියන කනබුන ආහාරය නිසා ගමන් ආහාරයෙන් රූපය හැදෙන හැටි කිව්වනේ නේද? ආහාරය නිසා හැදිච්ච රූපය තමයි මේ තියෙන්නේ. එතකොට දැන් කබලින්ක ආහාරයෙන් යුක්ත රූපය තියෙන තැනක රූපයක් තමයි ඇත් ඉදිරියට එන්නේ අපිට. සීමා නොකරන ලද මනස කියලා කියන්නේ. එහෙම එන තැනක මේ පේන්න තියෙන රූපයේ කෙස්ලොම් නියද ධම්මස්නහර ටිකක් මේක කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන්නේ. මේ කය අතුරු කරගෙන පවතින චිත්තචෛතසික ටිකට දැන් මේ කබලින්ක ආහාර රූපේ සංඥානක වෙලා තියෙන්නේ. දැන් සවිඥානික රූපේ සවිඥානික කළා තියෙන නාම ධර්ම ටික වෙනවම සිද්ධියක්. රූපය කියන එක වෙනවම සිද්ධියක්. දැන් අපි මේ ටික දන්නේ නැතුව මේ නාම රූප දෙක දන්නේ නැහැ නැත්නම් මේ රූපය කනබුන ආහාරයෙන් ඇතුණු කෙසුම් නේද තුලින් ඇතුණු එකක් කියලා අපි ඉගෙනගෙන නැහැ. දන්නේ නැහැ. ඇස් ඉදිරිපිටට මේ ටික මෙහෙම අරමුණක් එනකොටම අපි ඉගෙනගෙන තියෙන දන්නේ මොකද්ද? මේක සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් කියන අදහස් ටිකෙන් තමයි අපි දන්නේ. මේ රූපය ඇත්ත ඇති හැටි දන්නේ. දැන් ඇත්ත ඉදිරිපිට රූපය එනකොට මෙතන ඇත්ත සිහි කරගන්න අපි දන්නේ, පවතින ඇත්ත දන්නේ, යථාභූත ස්වභාවය දන්නේ. නොදන්න අවිද්‍යාව වෙනකොටම ආශ්‍රව කියලා කියන වැරදි පැත්තට හැරෙනවා මනස. අපි පුරුදු ටිකම මිනිස්යා කියන අදහස අපේ මනසේ එනවා. යෙදුනට පස්සේ අපින් අපේ තියෙන අදහසින් මිනිසයා කියලා මේ දිහා බැලුවාම මිනිසයා කියන අදහසෙන් බැලුවාම දැන් අපිට මේක මේ රූපේ පෙනෙන්නේ කෙනෙක් වගේ. දැන් මේ කෙනා හොඳයි කියලා හෝ කෙනා නරකයි කියලා හෝ කෙනා මගේ කියලා හෝ අපි මේ රූපෙට ආදරය කෙරුවට ආත කෙරුවොත් යථාර්ථයේ තියෙන්නේ කබලින්ක ආශ්‍රයයට තණ්හා කරලායි කියන ගණයට යන්නේ. මොකද කබලින්ක මම අපි මොනතරම් පුද්ගලයෙක් කෙනෙක් කියලා හිතුවා කියලා. කබලින්ක ආහාරය කෙනෙක් වෙන්නේ නැහැ. ඒකයි මේ කයෙන් විඥානය නිරුද්ධ වුණාම හොඳට බලන්න මේ රූපී ඉදිමිල නිල්වල පුපුරලා සම්පූර්ණ දිය වෙන හරියට අයිස් කැටයක් වතුර දියර ටිකක් සීතකරණය තිබුණා ටිකක් වෙලාවකට ගල් ගහනවා. ඒක ඔබන්නත් බෑ ඕන කෙනෙකුට ගහන්න තුවාල වෙන්න ගහන්න පුළුවන් මට්ටමට ගන්න තමයි. ඒක එළියෙන් තිබ්බහම ආවොත් අපහු දිවිලා යනවා. ඒ වගේම කබලෙන් කහ රූපෙ මේ දැන් ගල් ගෙඩියක් වගේ වෙලා තියෙන පටි ධාතුව වගේ. මේ විඥානයේ තියෙන උෂ්ණය නිසා. සිත ඇසුරු කරගෙන සිතේ තියෙන උෂ්ණත්වය නිසා මේ ජීරයක් මං කිය කන බොන ආහාරය අපේ කටෙන් හපලා කෙලත් එක්ක එකතු වුණාට පස්සේ ඒක ආමාශයට ගියාම ආමාශයේ තියෙන ආහාර දිරවන විෂයත් එක්ක එකතු වෙලා කොටාස වාතයෙන් පෙරලා සම්පූර්ණ දීර්යයක් බවට පත් කරන සම්පූර්ණ දීර්යයක්. ඊට පස්සේ මේ දීර්යය තමයි අර ස්ත්‍රියන් විචාරියන් පුරුෂයන් දෙවිසරියන් කියන බඩවල දිගේ යන්නේ. යනකොට මේ දීර්යය තමයි වාස්තව වෙලා සෝඩු ටික කරවලට යනවා. ඒ වාෂ්පය නිසා එකතු වෙච්ච ටිකට තමයි අපි ඔය කියන්නේ කේස් හැදෙනවා හැම මාසෙම ලොම්මව හැදෙනවා කියලා කතා කරන ඔන්න ඔය වාස්තෙන් එකතු වෙච්ච ටිකට. එතකොට ඔන්න මේ කබලිකාහාර රූපයේ ඇත්ත උතන එහෙම එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මෙතන විඥානයේ තියෙන මේ කර්මජ තේජෝ ධාතුව තියෙන නිසා සිත තියෙන නිසා දියාර වෙලා වැක්කෙන්නේ නැහැ. මෙතන තියෙන අනවශ්‍ය තෙතමනේ අයින් කරලා අවශ්‍ය ප්‍රමාණයට ගණන් භවණය කරලා තියෙනවා. නිහිතේ කර්මජ තේජෝ දාන්තිය. බැරි වෙලා හරි විඥානය නිරුද්ධ වුණා. අර අයිස් කැටි ආපහු එළියට තිබ්බොත් ඒ වගේ මේ රූපේ සම්පූර්ණ දිය වෙලා යයි. ඉස්සෙල්ලා ඉදින් එනවා පුපුරලා සරව ගොඩාක් වල දිය වෙන්නේ නැති ඉන්නේ. සම්පූර්ණ දිය වෙලා යනවා. එතකොට මේ මාවුද දිය වෙන්නේ දැන් මේ රූපේ මම නම් අර විඥාන නිරුද්ධුනහම මාවද දිය වෙලා යන්නේ කබලෙන් කහරි. එතකොට හොඳට බලන්න දැස්තරලා මේ රූපේට අපි මගේ කියලා අපි ආසකෙකුත් ආසකල තියෙන කබලෙන් කහරිට නෙමෙයිද? අපි ඇලිලා තියෙන කබලෙන් කහරිට නෙමෙයිද? මෙච්චර අස්පන අපිට අපිට පෙනෙද්දි පෙනෙද්දි ඇහැට ඇඟිල්ලෙන් අයිනෝ වගේ පෙන්වනවා ධර්මතාව ටික. ඒත් අපි නෑ මමමයි කියලා ගන්නවා. මගේ දුවමයි පුතාමයි කියලා හිතනවා. අපි ටිකක් හිතන්නේ ඔබ මෙහෙමලා. අපි අද බුදුරජාණන් වහන්සේ දේශනා කරන වහන්න බොහෝ කාලයක් මේ ලෝකය සොහන වඩන ලදී කියලා. මේ ඔගොල්ලෝ උපස්ථාන කරන කොහටද? සොහනට. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මහාන් ලෝකය බොහෝ කාලේ සොහන වඩන ලදී කියනවා. ඇයි ඕගොල්ලෝ මම කියලා උදේම නැගිටලා කොණ්ඩේ පීරලා තුල් රත්තු කොල්ලා කළු කොල්ලා මේ හැඩ වැඩ දාලා කියලා මේ අන්දල පලන්දන රූපේ අන්තිමට දාන්නේ සොහොනට නම් ඕගොල්ලෝ උපස්ථාන කරලා තියෙන්නේ කාටද සොහොනට නෙමෙයිද කියන්නේ මේ කවල පෝල නාවල අන්දල පලන්දල සොහොන වඩන. ඕකට කියන්නේ සුහුණ වඩනවා කියලා බුදුරජාණන් මේ කයට උපස්ථාන කරන කට්ටියට කියන්නේ සුහුම් වඩන කට්ටිය කියලා. බුදුරජාණන් මම නෙමෙයි ත්‍රිපිටකයේම ওই වචනෙම බුදුරජාණන් වහන්සේ දෙන්නලා තියෙන්නේ. ඒ ඔයගොල්ලෝ බැලුවොත් බයින බුදුරජාණන් වහන්සේ. මොකද ওই වචන කියේ බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයේ සුහුණ වඩනලාදී කියලා. එතකොට මේ මොකද මේ රූපයට කියන නමක් සෝම් පිටකේ සෝන. එතකොට මේ සුසාන භූමියට නම් මේක ගිහිලා දාන්නේ ඒ දාන එකට නම් ඒ කියන්නේ සුසාන භූමියේ තියෙන ප්‍රශ්නේ මේක ගිහින් දැම්මම සුසාන භූමියේ තියෙන පටිඝාපෝතිජෝ තමයි ටිකක් වැඩි වැඩි වෙන්නේ. හරිද? එතන එතන තියෙන අතරමහා ධාතු පොළොව තමයි චුට්ටක් හරි වෙන්නේ. එතකොට සොහොන් පිටිනේ පොළොව වැඩෙන එකටයි අපි මේ උපකාර කරලා තියෙන පුළුවන් තරම් ඕ පොල්ස් එකට ගිහිල්ලා අගෙන ගිහිල්ලා ගිනල්ලා කියලා කනවා කියන්න මොකද්ද මේ සොහොන පෝෂණය කරලා තියෙන්නේ. එතකොට හොඳට බලන්න මේ විඥානය මේකෙන් නිරුද්ධ වුණාම නිරුද්ධ වුණාම මේ රූපයේ ඉදිමිලා ඔය නව සිවිතිකේ අපිට හිතෙන් වඩන්න පුළුවන් එකක්. නව සිවිතිකේ කියලා කියන්නේ අර බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් මිනිහ පොතලා අද වගේ පුච්චනවා හෝ මේ වළනෝ ක්‍රමයක් තිබුණ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලේ තිබුණේ මේ මරණහම කෙනෙක්ව සොහොන් පිටරණ තිබුණා නිකම්ම ගිහිල්ලා මලමිනේ දාලා එනවා. එතකොට ඕකියෝ බල්ලෝ හිවලු කනවා. ඒකයි ඊට පස්සේ මිනිහ ගිහිල්ලා බලලා දවසින් දවස ඒක වල නිමිති අරගෙන මේ කයට ආදේශ කරන්න පුළුවන්. ආදේශ කළා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශ කරන මේ පුද්ගල භාවය සම්පූර්ණ දිය වෙනවා හොඳට. පුද්ගලයෙක් කියන හැඟීම වේගෙන් අඩු වෙනවා. මොකද තමන්ගේ ඇස් ඉදිරි පිටට රූපයේ ඒ අධ්‍යානකොට ඔන්න ඉතිමිලා. ඊගව දවසේ හුඳට නිල් වෙලා, තුන්වෙනි දවසේ මේක පුපුරලා, හතරවෙනි දවසේ ඕජාව ගලනවා තැන් තැන් තැන් තැන් වලින්. ඈ ඊගව දවසේ තැන් තැන් වලින් හිල් හැදිලා. ඊගව දවසේ තැන් තැන් වලින් හිල් හැදිලා පමෝ නලියනවා. ඊගව දවසේ බල්ලෝ හිවල්ලු කෑලි කෑලි කඩලා වෙන වෙනම ඇදලා දාලා. ඊට පස්සේ තැන් තැන් වල මස් ලේ තැවරිච්ච ඇට කෑලි විතරයි. ඈ අනිත් ඊගාවට යනකොට ලේ හිඳිලා නහර වලින් ඇට කැලි ටික විතරයි. ඊට පස්සේ ටිකක් දවස් යනකොට නහර වලින් නෑ සුදු පහට ඇට කැලි ටිකක් විතරයි. ඊට පස්සේ තැන් තැන් වල විසිරෙච්ච චූටි චූටි ඇට කැලි ටිකක් විතරයි. මේ රූපයක තියෙන සම්පූර්ණ විභවය පේනවා යාට. එයාට හොඳට පේනවා මේ අස්පන අපිට. ඉතින් ඒකම එදා මට්ටමට බැරි වුණාට අපිට අදට භවනාවට හිතන්න පුළුවන්. මෙරිච්ච ඉදිමිච්ච නිල්විච්ච ওই රූප අරගෙන ඔගොල්ලෝ දැකලා ඇති අර මතකද ලංකාවේ සුනාමිය? ඊයේ තිබුණු ෆොටෝ දැක්කනේ? ඉතිබිලා නිල් පාට වෙලා තිබුණු ෆොටෝ දැකේ නේද? මංගාවන් ඇති ෆොටෝ එක. ඒක දැක්කාම පුදුම හිතේ ඔයගොල්ලෝ පුදුම සංවේගයක් හිතනවා. ඒක දැක්කාම ඒ වතුර මොනතරම් සරක්ද කියන එක එක දවසේ පහෝදා සම්පූර්ණ ඉතිබිලා පොඩි ළමයෙක්ගේ අතක් මෙන්න මෙච්චර කරේ. කුංචි ළමයෙක්. නිකන් අර ඇසිඩ් වතුරක් ගහලා වගේ. ඔක්කොම ඉතිමිලා විරූප වෙලා තිබුණේ පින්තූර. ඒවා හොඳට පේන ඔය උද්දුමාතක කියන්නේ හිදුමුණු රූපේ. විනීලක කියන රූපේ. ඉතින් හොඳට මේ විදිහට රූපය ආදේශ කර කර බලන්න පුළුවන්. තියෙනනේ. එතකොට මෙන්න මේ කබලෙන්ක ආහාර කබලෙන්ක ආහාරයෙන් හැදුණු රූපය අද මේ වැක්කෙරෙන්නේ නැතුව දියවලා යන්නේ නැතුව තියෙන්නේ මේ කය අසුර කරගෙන සිතේ පවතින තේජෝ ධාතුව නිසා. ඔකට කියනවා අපි අර කියන්නේ තේජෝ ධාතුව කියන කතා කරන සංතති තේජෝ ධාතුව කියලා කියන්නේ. සංතති කියන්නේ පැවැත්ම ඇතිකරන උණුසුමක් තියෙනවා. ඔය උණ කටුවක් කියලා ඕගොල්ලෝ මැනලා බලන්නේ ආ උණ වැඩි කියලා කියන ඒ කියන්නේ ගාණක් තියෙනවා තියෙන්නේ මේ ශරීරේ. මේ කරන් හයි අංශ කානු නමයි හරි ඔය වගේ ගාණක් තියෙනවා. ওই ගාන තමයි මේ ශරීරේ පැවැත්ම සිද්ධ කරන ඔමුක. ඔයක අඩු වුණොත් ඒකත් ලෙඩේ වැඩි වුණොත් ඒකත් ලෙඩේ. අඩු වැඩි වෙන්නේ නැතුව ওই ටික තියෙනවා ওই තේජෝ ධාතු දෙකම කර්මජ තේජෝ ධාතු කියලා. කර්මය නිසා ලැබිච්ච එකක් මේ කය පවත්තා. එතකොට ඔන්න ඔය තේජෝ ධාතුවට පින් සිද්ධ වෙන්න තමයි මේ පටවි ගතිය තියෙන්නේ. මේ මම කියලා රැවටෙන්න පුළුවන් කබලින්ක ආහාරයේ අවුව තද මට්ටමට තියෙන්නේ නැත්තම් දිවෙනවා. නැත්නම් වේදනා. එතකොට ඔන්න කනබුන ආහාරයෙන් හැදුණු රූපේ මේ වගේ අහුවෙන මට්ටමට තද වෙලා තියෙන තේජෝ ධාතුව නිසා. හැඩ වෙලා තියෙන හිතේ තියෙන කර්මජ ගති ටික නිසා. හිතේ තියෙන නාම ධර්ම ටික නිසායි මේක තද වෙලා හැඩ වෙලා මේ විදිහට ඕගොල්ලන්ට ස්ත්‍රියක් වෙලා පුරුෂයෙක් වෙන විදිහට මහ භූත ටික හදලා තියෙන්නේ හිතේ තියෙන කර්මජ ගති ටිකට. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ රූපය කෙනෙක් නෙමෙයි මේ කය අසුර කරගෙන තියෙන සිතේ තියෙන gati ටිකටයි මේ මහබුදු රූපේ මෙහෙම හැඩවෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. නමුත් ඒක තේරුම් නොගෙන රූපය පිළිබඳ නොදන්නාකම නිසා මිනිස්සෙක් කියන අදහසකින් කෙනෙක් කියන අදහසකින් අපි දුව කියලා පුතා කියලා අම්මා කියලා තාත්තා කියලා හරි මේ රූපෙට ඇලුනොත් අපේ දෘෂ්ටිය වෙන එකක් වෙන්න පුළුවන්. නමුත් යථාර්ථය කබලින්ක ආහාරේ පහනෝ රාගයක් තියෙනවා කියන තැනකින් තමයි කියන්නේ. ඕගොල්ලෝ රූප වලට ආදරේ නම් දරුවා කියන අදහසකින් හෝ පුතා කියන අදහසකින් හෝ අම්මා කියන අදහසකින් තාත්තා කියන අදහසකින් අයියා අක්කා නංගි මල්ලි කියන අදහසකින් හෝ මම කියන අදහසකින් හෝ කබලින්ක ආහාරයෙන් හැදුණු රූපයකට නම් ඕගොල්ලෝ ආස කරලා තියෙනවා. දෘෂ්ටි වැරදීමකින් හරි දැන් ඕගොල්ලෝ අපි බැඳිලා තියෙන්නේ කබලෙන් ආහාරයන්ට. ඒක තමයි මම කිව්වේ ඕගොල්ලෝ බලන්න ඒක කබලෙන් ආහාරය නැද්ද කියලා බලා ගන්න පුළුවන් Taman දරුවා කියන රූපේ බලන්න විඥාන නිරුද්ධ වුනොත් ඒ රූපයේ ඉදිමිලා නිවිල වෙලා පුපුරලා දිය වෙලා මේක සොහොනට ගලාගෙන යන්න පුළුවන් බවක් තියෙනවද නැද්ද කියලා බලන්න. තියෙනවා නම් ඒක එහෙනම් අපි දරුවාමයි කියන අදහසින් බලලා තියෙන අපි ඇහැරලා අපි මේ රූපෙ දිහා බලන ඇත්ත නොදන්නා කම නිසා වැරදි අදහසින් බලලා තියෙන්නේ. එහෙනම් අපි වැරදීමකින් බැලුවොත් අපි කබලින්ක ආහාරයේ මේ හිත බැඳලා තියෙනවා. ඒක කබලින්ක ආහාරයේ අතිරාගු. අති නන්දි. ඔයගොල්ලෝ සතුට වෙනවා නම් කබලින්ක ආහාරය. ඈ මහ භූතයෙන් හැදුණු රූප දැකලා දරුවෝ දිහා බලලා සතුට වෙනවා නම්, ගෙදර දිහා බලලා සතුට වෙනවා නම්, ඉඩකඩම දැකලා සතුට වෙනවා, රන්රිණි දැකලා සතුට වෙනවා කියන ඔයගොල්ලෝ කබලින්ක ආහාරයේ සතුට වෙනවා. අපි දන්නේ අපි කබලින්ක ආහාරයේ සතුට වෙන්නේ කියලා. කබලින්ක ආහාරය පිළිසිඳ නොදන්නාකම නිසා කාමයේදීලා අපේ මනසේ තියෙන්නේ. මේ රූපය කනබුන ආහාරයෙන් හැදුණු රූපයමයි රූපය පිළිසිඳ නොදන්නාකම නිසා කාමයේදීලා. අපච්චි නැත්තම් දරුව පුතා දුව කියන අදහස් පිටේදීලා. මේක මේ රූපයේ ඇත්ත මේකයි මේක කෙලෙසි නේද කියලා අපි දන්නේ නැත්තම් අපි මේ කෙලෙස් අදහසින් මේ රූපය අසුර කරලා තියෙන්නේ මගේ පුතා මගේ දුව කියන තැනකින් මේ රූපයට වැදලා ඉන්නේ. එහෙම ඉන්න මනසට කියනවා එහෙම ඉන්න කෙනාට කියනවා කබලින්කාහාරයේ ඇලිලා ඉන්නවා. කබලින්කාහාරي සතුටු වෙනවා. කබලින්කාහාරයට තණ්හාවෙන් ඉන්නවා කියලා කියන්නේ. රන් රිදී මුතු මැණික් කියන තැනක තියෙන්නේ පටවිහපෝ තීජෝ වායු කියන සුත්‍රාස්තක මට්ටමේ රූප කලාප ටිකක්. ඒ රූප කලාප ටිකක් තියෙන තැනක රත්තරන් කියන අදහසක් ඇති කරගෙන ඒකේ වටිනාකමකුත් ඇති කරගෙන ඒ අදහස නිසා මෙහි තියෙන වස්තුවකට අපි ආස කළා නම් දැන් වස්තුව වෙන එකක් දෘෂ්ටිය වෙන එකක්. නමුත් වස්තුවයි දෘෂ්ටියයි දෙක දන්නේ නැති හින්දා වස්තුව දෘෂ්ටියක් වෙලා අපිට. ඒ කියන්නේ මේ මේක මේ රූපය කාමේ නෙමෙයි. මේ කන බොන ආහාර නේද කබලංක ආහාර රූපය මේ මේක කාමයට හිත වස්තුවක් විතරයි. කාමයේ කියලා කියන්නේ මේ රූපය ආරම්භය කබලික ආහාරින් යුක්ත මේ රූපය මේ රූපයන්ගේ රත්තරන් කියන අදහස එන්නේ. ඔක දැන් අපේ ක්ලේශ කාමය. මේ අදහසින් අපි මේ වස්තුව පරිහරණය කරනකොට රත්තරන් කියලා අපි හිතාගෙන මේ අදහසින් මේ දිහා බලනවා. දැන් මේ වස්තුව රත්තරන් වගේ පෙනෙන්නේ වටිනවා වගේ පෙනෙන්නේ අපිට. එතකොට මේ වස්තුවම අපිට කාම වෙලා වස්තුකාමී වස්තුව කාමයේ වෙන්නේ කාමයේ තියෙන කෙනාට. වස්තුව අනිකක් කාමයේ අනිකක් වස්තුවයි කාමයේයි කියන දෙක නොදන්න කෙනාට වස්තුව කාමයක් වෙනවා. වස්තු කාමයේ වෙලා තියෙනවා. වස්තු කාමයෙන් කියලා අපි රත්තරන් කියලා මේ වස්තුව දැකලා අපි රත්තරන් වලට කැමති වුණාට යථාර්ථයේ තියෙන මොකේද? එයා කබලින්ක ආහාරයට තණ්හා කියලා කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ කාම භවය කියලා කියන්නේ කබලින්කාහාරයේ සංහව ඉක්මවා ගන්න බැරි වෙලයි අපිට මේ තියෙන්නේ. කබලින්කාහාරයේ රාගය තියෙන කබලින්කාහාරයේ සතුට වෙන කබලින්කාහාරයේ තණ්හාවෙන් යුක්තයි කියන ගණයට යන්නේ මේ කබලින්කාහාරයේ පිළිසිඳ දැක්කේ නැත්තම්. කබලින්කාහාරයේ පිළිසිඳ දැක්කොත් අනාගාමී වෙන්න පුළුවන් කියලා කිව්වේ වෙන මොකුත් නිසා නෙමෙයි. එයා දන්නවා කබලින්කාහාරයේ පිළිසිඳ දැක්කොත් මේ රූපය සතර මහා ධාතුයි. රූපය නිසා සත්‍ය පුද්ගලය කියන අදහස අපේ මනසේ නේද එදින්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා දකිනවා යා. වස්තුව පැත්තකින් කියලා කාමයේ වෙනම දකිනවා. මම මේ අදහසින් බලලා මේ රූපී පුද්ගලය කියලා හිතුවට කබලිකාහාරී කෙනෙක් වෙන්නේ නැහැ නේද කියලා හොඳට එයාට පැහැදිලි. මේ රූපයේ සතර මහා ධාතුයි සතර මහා ධාතු රූපය අරඹය රත්තරන් රත්තරන් මෙච්චර වටිනවා කියන අදහස ඉදිරියේ තියෙන මගේ මනසේ නේද කියලා එයා දකිනවා. මේ අදහසින් මේ දිහා බලපු හින්දා මේ වස්තුව රත්තරන් වෙලා තියෙනවා කියන කමක් කිය දකින්න. දැන් ඔකට අර අපිට හොඳ අදහසක් තිබුණා දැන් වටිනාකම් තිබුණාට වැඩ නැහැ කියලා අර යාපනයේ යුද්ධ තියෙන කාලේ නන්දි කඩන් අර ඔක්කොම ටික කොටු වෙලා මාස ගන්නට කියන්නේ. දැන් එතන මේ හාල් හුණුවක් හරි පොල් බෑයක් හරි දුන්නොත් අලුත්ම කාර් එකක් දෙනවා. දැන් මේකේ කොටු වෙලා ඉන්නකොට දැන් වාර ගන්න කියන්නේ දැන් කණ්ඩ මුකුත් නැහැ. රත්තරම් රිදි මොනවද තිබ්බත් වැඩක් නැහැ. ඊට පස්සේ පොල් අඩලයක් දුන්නොත් රත්තරන් චේන් එකක් දෙනවලු. හරිද? එතකොට බලන්න කෙනා කෙනාගේ අවශ්‍යතාවයට අනුව වටිනාකම කියන එක එන්නේ. දැන් කණ්ඩ නැතුව මැරෙනවා වගේ ඔක්කොම කොටු වෙලා කාටවත් යන්නත් බෑ, හැටෙන්නත් බෑ. එතකොට ඒ වගේ හොඳ රත්තරන් මාලයක් වලල්ලක් ගන්න පුළුවන්ලු මේ පොල් අඩලයක් හාලුණු කාලක් එමු දුන්නොත්. ඉතින් ගොඩාක් අරගෙන තියෙනවා හැම. ඒ වගේ ඉතින් මම කියේ වටිනාකම කියන එක සම්බෙලේම ඒ දිහා ආයි අවශ්‍යතාවයට අනුවයි වටිනාම වටිනාකම එන්නේ. ඛණ්ඩ කිසිම දෙයක් නැතුව තිබුණොත් මේ මුකුත්ම ඔය රාණ රිදී මුතුමණික ඔය වටිනාකමක් තියෙද කියලා හිතන ඌව කෑවේ සංගතයි. ඊට පස්සේ බැරිලා පාම් පෙත්තක් වගේ හැමල හැමතැනම රත්තරන් තියෙන ඛණ්ඩ නැහැ. පාම් පෙත්තක් වගේ හැමලුත් ඕගොල්ලෝ රත්තරන් දින පාම් පෙත්ත දෙන්නේ. තාම්පෙත් වටී ඔයගලන්ට වත්තන වලට වඩා. ඉතින් මම කිව්වේ කබලෙන්ක ආහාරය කියන එක පිළිසිඳ දැක්කොත් අනාගාමී වෙන්න පුළුවන් කියලා කිව්වේ එයා දන්නවා අන්තිමට අපි දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා ගෙවල් දරුවා රණු රිදී මුතුමනි කියන තැනක ඔක්කොම තියෙන කබලින් කාර්යයෙන් නැතුණු රූපේ. පටිඝාපෝතීජු වායු කියන රූපය ওই රූපේ පිළිසිඳ නොදන්නාකම නිසා අපේ මනසේ ආශ්‍රයය දිලා. කාමයේ දිලා. අපේ මනසේ තියෙන අදහසින් මේ දිහා බලපු හිඳයි මේ වස්තු ඒ විදිහට පේන්නේ කියන කාරණාව තියෙනවා. ඔකෙදී ඇත්තටම මේ ප්‍රතිපදාව තමයි දැරෙන්නේ අන්තර මං කියේ ක්‍රිෂ්ණමූර්ති දර්ශනය කියන්නේ බොහොම වටිනා දර්ශනයක් කියලා ඒක බලන්න හදන්න එපා මොකද බුදුදහම ඒකට වඩා ගැඹුරුයි. නමුත් එයා උනත් ওই කාරණාව කියනවා. එයාට මේ මට්ටමට තීරලා ඒකෙදි ඒ කාරණාව තුවට ඒකට යන පාර වැරදි පනවන ඒ හින්දා ඒක සහයුතුක වෙන්නේ නැහැ. නමුත් මම අදත් ඒක මතක් කරන්න මේකෙදි ඒකෙන් මම ගන්න මෙතන තියෙන ධර්මතා ටික හෙලි කරලා දෙන්න. අපි කියේ දැන් ක්‍රිෂ්ණමූර්තිතුමාට ඔය ਵਿਚਾਰාත්මක බව ඇති වුණා කියලා කියන අවුරුදු 9 විතර ඉඳලා එයාගේ ගෙදර මල්ලි මරණහම අම්මා හරියට ඇඬවලු අඬනකොට මේ අම්මා දිහා බලනකොට අම්මා හරියට අඬනවා. දවසක් මේ ක්‍රිෂ්ණමූර්ති අම්මයි බස් එකට යන හෝල්ට් එකේ ඉන්නකොට පාරේ මිනිහෙක් ගෙනෝ අඬාඬ කෑග ගහ. අම්මා දිහා බැලුවා අම්මා අඬන්නේ නෑ. ඉතින් එයාට කල්පනා කරලා අම්මා මල්ලි මරන දවසේ අම්මා ඇඬුවා මේ මිනිස්සු ඇඬුවේ නෑ. අත මේ මිනිස්සු අඬනවා අම්මා අඬන්නේ. ඇයි මේකට හේතුව කියලා හිතුනාම මේ මම කියන හැඟීම නේද මේ දුකට හේතුව කියලා එයා හිතුණා. මම කියලා අල්ලගත්ත එක නේද දුක එන්නේ කියලා ක්‍රිස්තමුතුමාට හිතුණා. උතර ඕකෙන් තමයි යාට මේ විචාරාත්මක බව අවශ්‍යලා තියෙන්නේ. මේව වැරදි නැහැ. නමුත් ඊට පස්සේ පණවන මාර්ගය කියන තැනින් තමයි යා වැරදි. නමුත් ඒක දැකගෙන නම් බලවට කමක් නැහැ. නමුත් බුදුදහම ත්‍රිපිටකය බලන්න කාලය වැය කරන්න ඒක වටිනවා. මොකද ඕවා බලලා ඊට වඩා ගොඩක් වටිනවා කියන හින්දා තමයි මම ත්‍රිපිටකයේ අරගත්තේ පොත් ඔක්කොම අයින් කළා. මම නිකන් කිව්වේ ඊට පස්සේ ක්‍රිෂ්ණෝත්තම මෙහෙම එකක් කියනවා. මේ හැමදාම හැම දවසක්ම අලුත්. හැම මොහොතක්ම අලුත්. අලුත්ම මොහොතක් අලුත්ම දවසක් හැම ශරණයක්ම ජීවිතේ නැවුම් බවක් වෙන අලුත් දෙයක් උපදින පරණ දේ නිරුද්ධලා අලුත් දෙයක් උපදින. නමුත් අතීතයේ සෝචනීය බැඳුම් විසින් අපේ ජීවිතේ එක දණක පාල කරනවා. කොච්චර අලුත් දෙයක් වුණත් අපිට හම් වෙන පරණ දේම වගේ. මේකට හේතුව තමයි අපි සිතුවිලි වලින් යමක් දිහා බලන එක. අපි සිතුවිලි වලින් යමක් දිහා බලන්නේ. ඒක සම්මුතිකව කියන්නේ. එතකොට ඒ නිසා නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයයි කියලා එයා කියන එහෙනම් පුළුවන් තරම් යමක් හම්බ වෙනකොට සිතුවිලි වලින් ඒ දිහා බලන්නේ නැතුව ඉඳ හුරු කරන්න කියලා තමයි එයාගේ ප්‍රතිපදාව තියෙන්නේ. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝනිසෝ මනසිකාර ප්‍රඥාවේ ආරම්භය ක්‍රිෂ්ණ කුමාර දේශනා කරන නිහඬ බව ප්‍රඥාවේ ආරම්භය. නමුත් මෙයා මුලින් කියන කාරණාව වැරදි. එයා කියන්නේ අපි ඇස් ඉදිරියට මොන හරි දෙයක් ආවම අපිට යම් දේවල් යම් යම් දේවල් හිතුනහම හිතුන දේවල් අපි ඒ දිහා බලන්නේ. සිතිවිලි වලින් ඒ දිහා බලන හින්දලු අපිට මේකේ තියෙන ඇත්ත නොපෙනී ඒ පරණ දෙයක්ම පේන්නේ. ඒ කියන්නේ කබලින්කාහාරයෙන් මේ රූපේ හැදිලා තියෙන්නේ. ඇස් ඉදිරියට දෙනකොට මට මිනිසයා කියන අදහස හිතෙනකොට මම ඒ මිනිසයා කියන අදහසින් මේ දිහා බලනකොට මට මිනිසයව ගිහින් පේන්නේ. එතකොට මට මිනිස්සෙක් වගේ පෙනෙන්නේ ඒ වස්තු මනසකින් නෙමෙයි ඒ දිහා මම මගේ අදහසකින් බලපු හින්දායි. මට එහෙම පේන්නේ. මට එහෙම පේන්නේ මම එහෙම බලපු නිසායි. බිත්තිය සුදු පාට වුණාට මම රතු පාට කණ්ණාඩියක් දාගෙන නම් ඒ දිහා බලන්නේ මට රතු පාටට බිත්තිය පේන්නේ. බිත්තිය රතු පාටට පේන්නේ බිත්තිය රතු පාට හින්දා නෙමෙයි රතු පොණ්ඩ කණ්ණාඩියකින් මම බලපු නිසා. ওই දිට්ඨියම මම කොළපාට කණ්ණාඩියක් දාගෙන බලුවොත් කොළපාටට පෙනේ කොළපාටට පෙනේ දිට්ඨිය කොළපාට හින්දා නෙවෙයි. මම කොළපාට කණ්ණාඩියකින් බලපු නිසා. අපි දිට්ඨිය රතු පාටයි කියලා හෝ දිට්ඨිය කොළපාටයි කියලා දිට්ඨිය අල්ලගෙන හරියයි. හරියන්නේ. ඒ වගේ දිට්ඨිය රතු පාටට දිට්ඨිය කොළපාටට පේනවා වගේ මේ රූපේ දකිනකොට එක්කෙනෙකුට මේ මගේ අපච්චි කියලා හිතනකොට අපච්චි කියලා කණ්ණාඩිය පළඳගෙන මේ දිහා බලනකොට යාට තාත්තා වගේ මේ රූපෙ පෙනේ. මේ රූපේ දකින්නට මගේ ස්වාමියා කියලා අදහස හිතනකොට ඒ අදහසෙන් මේ රූපේ දිහා බලනකොට එයාට එයාගේ ස්වාමියා වගේ පෙනේ. එතකොට මේ රූපේ දකින්නට මේ මගේ සහෝදරයනේ කියන අදහස කෙනෙකුට හිතනකොට ඒ අදහසින් මේ දිහා බලනකොට එයාට එයාගේ සහෝදරය වගේ පෙනේ. අපිට එහෙම පේන්නේ නැත්නම් අපි එහෙම බලන්නේ නැති නිසා. එතකොට ලෝකේ හැම කෙනෙකුටම මෙහෙම පෙනිලා තියෙන්නේ. මේ මනුස්සයෝ කියලා ඕගලන්ට පෙනෙන්නේ. සත්‍යෝ කියලා හරි පෙනෙන්නේ සත්‍යය මිනිස්සු කියන හැඟීම අපි තුල යෙදিলা ඒ හැඟීමෙන් මෙහෙදියා බලලා හින්දායි කියන එක දකින්නේ. අපේ අපේ තියෙන අදහසින් අපේ තියෙන දෘෂ්ටියෙන් වස්තුව දිහා බැලුවා කියලා වස්තුව වෙනස් වෙන්නේ නැහැ. අපිටනේ මිනිස්සු රූපේ මිනිස්සු කියලා පේන්නේ. රූපේ කිව්වද මිනිස්සු කියලා. අපිටනේ දැනෙන්නේ. අපිට දැනෙන්නේ අපිවලු පිහින්දයි කියන කාරණාව තියෙනවා. විත්‍ය කහපාටට කෙනෙන්නේ මම කහපාට කණ්ණාඩි බලු පිහින්දයි කියන කාරණාවක් තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඇත්ත ඇති හැටි පෙන්වනවා. මම තාත්තා කියන කණ්ණාඩිය දාගෙන පුතා කියන සහෝදරය කියන කණ්ණාඩිය නැමැති අදහස මේ දිහා බලව මට ඒ විදිහට පේනවා වෙන්න පුළුවන්. මම තාත්තානේ පුතානේ ස්වාමයානේ කියන අදහසින් හරි මේ රූපෙට බැඳුනොත් යථාර්ථය කියන මම කබලින්කාහාරයටයි බැඳිලා තියෙන්නේ. තේරුණානේ? කබලින්කාහාරයට බැඳුනොත් එතකොට ඔය විදිහට දකින්න ඕගලන්ට එක කාරණා දෙකක් පේන්න ඕනේ. ඇස් ඉදිරි පිටට අපේ හම්බ වෙන හැම රූපයකම අඩු වැඩි ભેදයකින්තර උත්පහත්කමකින්තර කබලික ආහාරය නිර්මිත වෙච්ච සතර මහා ධාතු රූප ටිකක්මයි එන්නේ ඇති ඉදිරිපිටට. ඒකේ ආය උත්පහත් කන්නේ අඩු වැඩි කන්නේ ඒක මේ මට්ටම කාම භූමිය කියන්නේ කබලික ආහාරය නියෝජනය වෙලා තියෙන කියලා කියන්නේ මේ රූප වල යථාර්ථය එකමයි. ලෑලි කැල්ලක් කිව්වත් රත්තරන් කිව්වත් මේ දෙකේම පඨවි ධාතුවේ අඩු වැඩිකම ඇති. සතර මහා ධාතුන්ගේ අඩු වැඩිකම මත වෙනස්කම් ඇති. නමුත් තියෙන සතර මහා ධාතුන්. දැන් වර්තමානයේ විද්‍යාවෙන් උනත් පෙන්නනවානේ අපි කියමු දැන් કોઈ විද්‍යුතිය ගැන කරනකොට භෞතික විද්‍යාව ගැන උනත් කළාම පදාර්ථය කියලා තියෙනවනේ නේ. පදාර්ථය කියන එකට පෙන්වන්නේ මොකද? ඝන, ද්‍රව, තාප, වායු කියලා ගන්නවා. දැන් ඝන කියලා කියන්නේ මොකද? පටවි. ද්‍රව කියලා කියන්නේ ආපෝ. මේ තාප කියලා කිව්වේ තේජ. වායෝ කියලා කිව්වේ වායෝ. ඉතින් අද භෞතිකයේ පදාර්ථයේ හැටියට විද්‍යාවෙන් ඝන ද්‍රව තාප වායු කියලා ගණනකොට මේට අවුරුදු 2500 කට ඉස්සර බුදුරජාණන් වහන්සේ කියනවා පටවිය පොතේ වායු කියලා. ඒකමයි. එතකොට මේ හැම වස්තුවකම මූලික හරය ගත්තාම ওই ටික තියෙනවා. එතකොට ඒකේ විවිධත්වයකට ගිහිල්ලා තියෙන නානත්වයකට ගිහිල්ලා තියෙන චේතනාව මත. චේතනාන්දිකේ කමවදන් චේතනාව කර්මය කියලා කිව්වේ. ඒතර ලෝකය කියලා කියන්නේ අපි හදාගත්ත එකක්, මනසෙන් උපදවාගත්ත එකක්. මේ ඒ කියන්නේ සතර මහා ධාතුව අපිට ඕන විදිහට සකස් කරගෙන තියෙන්නේ අපි. සතුට වෙන්නේ. පුංචි ළමයි වැලිය වලින් සෙල්ලම් ගෙවල් හදන කොම්පිටු හදන. හදන කොම්පිටු වලින් සතුට වෙනවා. එයා වැලිය වලින් සතුට වෙන්නේ නැහැ. වැලි ටිකෙන් කොම්පිටු හැදුවා. කොම්පිටු වලින් සතුට වෙනවා. එයාගේ හැටියට. ඒකයි අපි වැලියෝනේ ගෙවල් හදලා මිනිස්සු හදලා අපි සතුටු වෙනවා. පොඩි ළමයි කරන එකේ අපි කරන එකේ වෙනසක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ 80 වයස් ගිය ධර්ම නොදන්න කෙනා ඉන්න 70 වයස කොම්පියුටර් හදන වයසේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්සෙක් අවුරුදු 80 වයස් ගියා කියලා කිව්වොත් එයා ඉන්නේ 70 වයසේ කියලා. කොම්පියුටර් වැලි වැලි ටිකකින් පිට්ටු හදලා පිට්ටු වලින් කොම්පියුටර් වලින් සෙල්ලම්පත් වලින් සතුට වෙන ළමයයි සතර මහා ධාතුයේ ගෙවල් දොරවල් දූදරුව හදාගෙන සතුට වෙන අපේ මනසයි අතර වෙනසක් තියෙන්නේ කියලා හිතෙන්නේ නැහැ. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි මනසින් කරන ක්‍රීඩාව. මේ සෙල්ලම. අන්තිමට යථාර්ථය ගත්තාම මේ මේකයි තේරුම් ගන්නතු. ඒ කියන්නේ අපිට මේ දරුවම වෙලා, ගෙවල්ම වෙලා, යාන වාහන වෙලා ඉන්න තාක් කවදාවත් කාමෙන් මිදෙන්න බෑ. අපි ඉතල තේරුම් ගන්න ඕනේ අපේ ඇස් ඉදිරිපිටට එන්නේ කබලින්ක ආහාර රූපේ. කබලික ආහාරය තියෙනවා. කබලික ආහාරය පිළිසිඳ නොදන්නා කම නිසා ආශ්‍රව මනසේදීලා ගෙවල් දුරවල් රන් රිදී මුතු මැණි ආශ්‍රවයේදීලා උපාදානයේදීලා දැන් උපාදානය අපේ මනස් කියන උපාදානයේ මේ ස්කන්ධ ටිකට බහලා උපාදාන ස්කන්ධයට පතිත වුණාම උපාදාන වශයෙන් ගත්තාම මේ වස්තුව උපාදාන වශයෙන් ගත්තාම අපිට වස්තුකාමයේ වෙලා තියෙන්නේ මේ රන් රිදී මුතු මැණි ගෙවල් දොරවල් කියලා සතුටු වෙන්නේ දැන් ඔන්න කොම්පියුටර් සෙල්ලම් කරන්නේ. හත් වෙනි වයසට වැටලා දැන් ඉන්නේ. හරිද? ඔන්න ඔතන තමයි ඊට පස්සේ සෙල්ලම් ගියේ කවුරු හරි කෙනෙක් අර කොම්පියුටර් එකට ගැහුවොත් මොකද වෙන්නේ? අර ළමයාට ඇයි මගේ කොම්පියුටර් ටික කැඩුවා කියලා අඬනවා. ඒ වගේ දැන් මේ සෙල්ලම් කර කර ඉන්නවා මේ දුවා කියලා කියමු මේ පුතා කියලා කියමු මේ අම්මා මේ තාත්තා මේක රත්තරන්ලුවයි මේක ඉඩමකුලුවයි ඉතින් අනිත්‍ය වෙන ලෝකේ මේක විපරිණාම වුණාම හෝම් පිට්ටු සෙල්ලංගේ කැල්ල ගියාම අන්ටනෝ කෑ ගල අම්මා මලා පුතා මලා දරුවා මලා මගේ රත්තරන් ටික උරු ගත්තා කියලා නේද ඉතින් සෙල්ලංගේ කරනවා නේද ඉතින් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ මේක මේ විහිළුවක් මේ සෙල්ලම නතර කරන්න ඈ මේ දුක ඉඳගෙන නතර කරන්න ඉතින් අපි භවනා කරනවා කියලා එකතකොට ඔක්කොටම වඩා වටිනා මේ විද්‍යාව තේරුම් ගන්න එක. ඇත්තටම මේක තමයි නියම භවනාව සම්මා දිට්ඨිය කියන එක. මොකද අපිට ලෝකය කියන එක ලෝකය කියන එක කාන් රිදී මුතුමනි දුව දරුවම කියන තැනකින් දැක දැකලා තිබුණොත් අපිට ওই කෙලෙදි නැති කරගන්න බෑ මරණකම්. නමුත් කවදා හරි දවසක යථාර්ථය අපි ඉගෙනගෙන තිබුණත් අපේ ඇස් ඉදිරි පිටට ආවේ කබලින්ක ආහාරයෙන් යුක්ත රූපයක්. කනබුන ආහාරයෙන් හැදිලා තේජෝ ධාතුව නිසා ඝනීභවණය වෙලා තියෙන මේ රූපේ විඥානය නිරුද්ධ වුණා. තේජෝ ධාතුවේ රැකවරණය ආවරණය නැති වෙච්ච දවසට මේ රූපය ආයෙත් දිය වෙලා යනවා. එතකොට බලන්න මේක කබලින්ක ආහාර නෙවෙයිද කියලා පෙන්නලා මේ කබලින්කාහාර රූපේ පිරිසිදු නොදන්නාකම නිසා අපේ මනසේ දුවා පුතා ගෙවල් දොරවල් කියන අදහස් ටික එදෙන. ඔකට තමයි ආශ්‍රය කියලා කිව්වේ. ඔකට තමයි කාම කියලා කිව්වේ. කාමේ පරිහරණය කරනවා කියලා කියන්නේ මේ අදහස් ටිකෙන් ජීවත් වෙනවා. කාමේ පරිහරණය කරනවා කියන්නේ මේ වස්තුව පරිහරණය කරන එකට කබලින්කාහාරය පරිහරණය කරන එකට නෙමෙයි. අපි පරිහරණය කරන්නේ කාමය. හොඳට දකින්න මේක ද්‍රව්‍ය අයිති නෑ. අපි අපේ මනසේ පහළ වෙන දුව, පුතා, ගෙවල්, දොරවල්, රන්, රිදී කියන හැඟීම් ටිකයි පරිහරණය කරන්නේ. මේකට ස්කන්ධයි කියන කාමයේ පරිහරණය කරනකොට කාමයේ හැසිරෙනවා කියලා කියන්නේ මේ අදහස් ටිකට යනුවයි හැසිරෙන්නේ. හිතන්නේ, කියන්නේ, කරන්නේ, ජීවත් වෙන්නේ මේ අදහස් ටිකට. ඒකට කියනවා කාමයේ හැසිරෙනවා. කාමයේ පරිහරණය කරනවා. මම දරුවා කියලා මේ දිහා බලනකොට මම මේ කාමයේ පරිහරණය කළේ. ඇයි? මේ දරුවා කියන අදහස මේ වස්තුව නිසා හිතෙදිච්ච මොකක්ද ආශ්‍රය කාම ආශ්‍රය ඒ අදහසින්ද මම මේ රූපේ පරිහරණය කරන රූපේ දිහා බලන්න මම රූපේ නෙවෙයි පරිහරණය කරලා තියෙන්නේ කාමයේ පරිහරණය කරලා තියෙන්නේ තේරුණා කියන්නේ එතකොට මෙන්න මේ ටික තේරුම් ගත්තාම එයා කාමයේ පිරිසිදු රකින්න දන්නවා කාමයේ නිදෙන්න දන්නවා ඇයි එයා කාමයේ කියන එක ඇති වෙච්ච හැටි දන්නවා වස්තුව කාම නෙමෙයි කියලා දන්නවා. මේ කාමයේ පිරිසිදු රූපයේ පිරිසිදු නොදන්නාකම නිසා මනසේ දිච්ච කෙලෙස් එකාස්ත්‍රය කියලා දන්නවා. දික්ක කොළපාටට පෙවුන්නේ දික්ක කොළපාටෙන් දැනම කොළපාට කන්නදී බලපෑද කියලා දන්නවා. එයා දන්නවා මට දරුවා දරුවා දරුවා කියන හැඟීමම පෙනෙන්නේ. දරුවා කියන එක දැක්කට පස්සේ ආදරයේ සෙනෙහස කියන තැනකින් දැනෙනවා මේ ආදරයේ සෙනෙහස කියන එක හිතේ තියෙන ගති ටිකක් හැඟීම් ටිකක් ඒ හැඟීමට ඉඩ තිබුණේ දරුවා කියලා බලපු හින්දා. දරුවා කියලා බැලුවේ මංගාව තියෙන මේ රූපය ගැන ඇති අනවබෝධය නිසා. රූපයේ පිළිසිඳ නොදන්නාකම නිසායි මම මේ රූපෙ දිහා මේ විදිහට බැලුවේ. මේ විදිහට බලපු නිසායි මගේ මනසේ මේ විදිහේ හැඟීම් ටිකක් පහළ වුණා කියලා එයා දන්නවා. ඊට පස්සේ එයා ඊගාවට දන්නවා මේ හැඟීම වෙනස් කරගන්න නම් මේ බලන විදිහ වෙනස් කරගත යුතුයි. මේ රූපය ඇත්ත ඇති හැටිය මට ඕන විදිහට නෙමෙයි කවුරුත් කියපු විදිහට රූපය ඇත්ත ඇති හැටිම මම බැලුවා. ඒ බලනකොට මේ gati ටික එදෙන්නේ නැහැ නේද? කියලා එයා දන්නවා. එයා හොඳට දන්නවා. කාමය කියන එක කාමෙන් නිසා එන දුකත් එයා දන්නවා එතකොට. දුක නැති වෙන්න කාමේ නැති වෙන්න ඕන කියලා දන්නවා. කාමේ නැති කරන මගක් දන්නවා. එහෙනම් මම රූපේ දිහා හිත තබන්න ඕනේ. රූපේ දිහා බලන්න ඕනේ. රූපේ පිරිසින් දැනගන්න පුළුවන් විදිහට නේද කියන කාරණාවත් එයා දන්නවා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කබලින්ක ආහාරයේ යම් කිසි කෙනෙකුට රාගයක් නන්දියක් තණ්හාවක් තියෙනවා. එතකොට හොඳට දකින්න කබලින්ක ආහාරයේ රාගයක් නන්දියක් තණ්හාවක් කියලා කිව්වේ බත් පිඟාන දිහා බලාගෙන ඇති වෙන කැමැත්ත ගැන කියන අදහසකින් නෙමෙයි කියන කාරණා. අපේ කාම භූමියේ මුළු ජීවිතේමයි කිව්වේ කියලා දකින්න. කියනවා නේද? මේ වස්තුවට හරි තණ්හා කළා නම් කබලින් කාහයටයි තණ්හාව කියන එක දකින්න. ඉන්දිකට් එකට හරි තණ්හා කියලා ඉන්දිකට් කියන්නේ පටිආපති ජීවායු කියන සතර මහා ධාතු. කබලින් කාහයෙන් හැදෙන මහ භූත රූප ටිකමයි ඒක තියෙන්නේ. ඉන්දිකට් එකට හරි තණ්හා කළා නම් ඒ රූපය පිළිසිඳ නොදන්නා කම නිසා ඉන්දිකට් කියන අදහස මනසේ දින ඉන්දිකට් කියන්නේ හිතේ කාම. ඒ අදහසින් මේ දිහා බලන හින්දා මේ ඉදිකට වෙලා තියෙනවා. ඒ රූපය හැඩේ වෙනස් වෙන්න පුළුවන්. ඒ රූපය හැඩේ නිසා වෙන කෘත්‍ය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒක ඉදිකට කලියක්. නේද? එතකොට එයා දන්නවා මේ දිකට ග්‍රහ තණ්හ කරනවා මේ තමයි කබලින්ක ආහාරේ තණ්හාව. කබලින්ක ආහාරේ රාගය, කම්පලින්ක ආහාරේ නන්දිය. මේ භෞතික ඔක්කොම යද්දන්න. කොහොම තිබුණොත් තියෙන දෝෂේ මොකද්ද? පටිච්චිතං තත්ත්ව විඥාන විරෝල්ලා. එතකොට වෙන්නේ අරමුණේ විඥානයේ පිහිටිය විඥානයේ වැඩුණා වෙනවා. මෙහෙම බලනකොට කබලින්ක ආහාරයේ නන්දිය රාගයේ තණ්හාව තිබුණොත් ඇහෙන් රූපය බැලුවොත් බලන නිමිත්ත ඒ විඥානේ පිටනවා. කනෙන් ශබ්දයක් ඇහුවොත් ඒ අහන සද්දාරම්මනේ විඥානේ පිටනවා. ගන්ධාරම්මනේ රසාරම්මනේ විඥානේ පිටනවා. විඥානේ පිටිය කියන්න තියෙන ලක්ෂණය මොකද්ද? තමන් එතනින් ගියත් ඒක ඇති බවට තමන්ගේ මනස තේරෙයි. දැක්කොත් දැකපු දේ ඇති බවට හිතේ. විඥානේ පිටිය වෙනවා කියන්න තියෙන හේතුව. ඇහුවොත් ඇහුණු දේ ඇති බවට ගඳ සුවඳ දැනුනොත් දැනුණු බවට ස්පර්ශයේ රස විඳි සිඳපු දේ ඇති බවට ආයතන හයතම ගැට ගහලා ඒව ඇති බවට තේරෙන මට්ටමක් දැක්කොත් දකින්ද මේ ඒ Taman දැකපුවහපු අරමුණේ විඥානයේ පිහිටුණු බව මිසක අරමුණ අරඹය විඥානයේ පිහිටලා ඒ විඥානයේ කර්ම විඥානයේ Tamanට සිහි වෙලා මිසක දැකපුවහපු දේ තියෙනව නෙමෙයි කර්ම විඥානයේ පිහිටිය ප්‍රතිසන්දියට හේතුව හැදුනා කියන තියෙන ලක්ෂණය තමයි දැකපු දේ සිහි කරන්න පුළුවන් නම්. ඔයගලන්ට ඔයගලන් ගේ දේ දැකපු ගේ දැන් සිහි කරන්න පුළුවන් නම් දකින්ද ඒ කර්ම විඥානයේ පිහිටලා තියෙනවා කියන්නේ. තියෙන ගියක් සිහි වෙනවා නෙමෙයි කර්ම විඥානයේ පිහිටපු එකයි තියෙන්නේ. ඔය ගතිය ඇතිතත් ප්‍රතිසන්දිය නතර වෙන්නේ. ඊට පස්සේ ප්‍රතිසන්දිය කරන්නේ මේ කර්ම විඥානයේ පිහිටියක් තියෙන දෝෂේ මොකද්ද කියලා ඊගාට බලන්න යත්ත පටිච්චිතං විඥාන විරූලං අත්තිතත්ත නාම රූපස අවකන්ති විඥානේ පිහිටියොත් තියෙන දෝෂය මොකද්ද අත්තිතත්ත නාම රූපස අවකන්ති විඥානේ ඇතිකල්ලි නාම රූපයට දැස ගැනීම වෙනවා ඔන්න ඔතන තමයි මම ඔයගලන්ට අර ඉන්නේ කිව්වේ පෙරේද හවස අවිද්‍යා මූලික තණ්හා මූලික කියලා දෙකක් තියෙයි කියලා දැන් මේ පෙන්වන්නේ අවිද්‍යා මූලිකව දැන් අපි නාම රූපයක දැස ගැනීම කියනකොට හැම වෙලෙම හිතන්නේ මව කුසට කියලා නේද? නෑ මේ මව කුසට නෙමෙයි මේ එක්ෂණික සිද්ධියක් දැන් මේ කියන්නේ. අත්‍යදත්ත නාම රූපස අවකන්ත කියලා කියන්නේ නාම රූපයක දැස ගැනීම වෙනවා කියලා අරමුණේ විඥානේ පිටියට පස්සේ දැකපු දේ ඇහෙන් දකින වෙලාවට තමයි ඔන්න රූපාරම්මණය. දැන් දකින වෙලාවේදී කපලින්කාහාරේ අති රාගෝ අති චන්දෝ අති ප්‍රේමෝ කියන තැනකින් හිටියේ. කියන්නේ ගෙදරට කැමති කියන තැනකින් හිටියේ. එතකොට එහෙම හිටියාම අරමුණේ විඥානයේ පිටිය කියන දැක්ක දැන් ඕගොල්ලන්ට ඕගොල්ලන් ගෙදර තියෙනවා වගේ කියන තැනකින් දැනලා තියෙනවා. එහෙනම් ජරුණහම තියෙන දෝෂය තමයි මොකද්ද? විඥානයේ පිටියම් වෙනවාම අතිතස්ස නාම රූපස්ස අවක්කන්ත. ගෙදර කියන එක සිහි කළා මේ සිත ගේ බලන්න යනවා අපහු. නාම ධර්ම අරමුණු කරලා රූපයට බැස ගන්නවා කියන කාරණාව. එතකොට තමයි නාම රූපයට බැසගත්තාම තමයි චක්ක ආයතන හැදුවා ආයත රූප වේදේ. මේක බලමු නේ. අත්‍යත්ත නාම රූපස්ස අවක්ඛන්ත. එතකොට නාම රූපයට බැස ගැනීම වෙනවා. අත්‍යත්ත නාම රූපස්ස අවක්ඛන්ති යම් තැනක නාම රූපයට බැස ගැනීම ඇතිනම් අත්‍යත්ත සංකරණ මුද්ධි. එතන කර්මයාගේ වැඩිමක් වෙනවා. නාම රූපයට බැස ගැනීම තිබුණොත් කර්මයගේ වැඩිමක් වෙනවා කියලා කිව්වේ. දැන් ඕගලන්ට gedara තියෙන්නේ කියලා සිහි කරලා යන්න හැදුවොත් දැන් විඥානේ පිහිටි නිසා නාම ධර්ම අනුව කළ රූපයට දැක ගන්නවා යන්න ඕනේ කියලා gedara බලන්න. gedara බලන්න යනවා කියලා කරනකොට වෙන්නේ මොකද සංකාරය වෙන තව කර්ම එක නිමිත්තක් හරි ආයෙත් ඉතුරු වෙනෝනේ. මං කිව්වේ ඇහෙන් එකක් බැලුවොත් නිමිති එකයි. දෙකක් බැලුවොත් නිමිති දෙකයි. බලන්න බලන්න බලන්න බලන්න බලන බලන හැම නිමිත්තක්ම අපිට එකතු වෙනවා කියලා මම කිව්වේ. ඇහුවොත් ඒක එකතු වෙනවා කියලා මතක් කළේ. ඒ වගේ පෙනෙන අරමුණේ තණ්හා කළොත් රාගය ඇති වුණොත් ඇලිලා හිටියොත් ඒකේ තියෙන දෝෂය තමයි විඥානයේ පිහිටනවා. විඥානයේ වුණොත් මොකද වෙන්නේ? නාම රූපෙට බැස ගැනීම වෙනවා. ඒක බලන්න යනවා. නාම ධර්ම අනුකූල හිත රූපෙට බැස ගන්නවා. එතකොට නාම රූප දෙක මේ නාමය රූපයට බැස ගැනීම තිබුණොත් වෙන්නේ මොකද්ද? අත්‍යතත් සංඛාරණ මුද්ධි. සංඛාරයගේ වැඩිම වෙනවා. කර්ම රැස් වෙනවා කියලා කියන්නේ ඔහොම. කබලෙන් කාහාරේ දුව පුතා ගෙවල් දොරවල් කියන තැනකින් හරි රැවටිලා අපි ඇහිලා හිටියොත් කර්ම විඥානයේ පිහිටින විඥානයේ පිහිටියොත් නාම රූප වෙනවා බලනවා අහනවා කියන තැනකින් අපි ජීවත් වෙනවා. එහෙම වුණොත් වෙන්නේ කර්මය වැඩෙන එක සංඛාර නිමිති ඇහැපු දේවල් මතක හිටින ප්‍රමාණය වැඩි. දැකපු දේවල්, අහපු දේවල්, ගඳ සුවඳ බලපු දේවල් මතක හිටින වැඩි කියන්නේ කර්ම නිමිති වැඩි. අපි බලමු යක්ත තත්ත්ව සංඛාර නම් යම් තැනක සංඛාරය වලුනොත් මොකද වෙන්නේ? අත්තිතත්ත ආයතින් පුනබ්බව අභිනිප්පත්ති. කර්ම වලු නැවත පුනර්භවයේ පිණිස පවතිනවා. කොහොම දැන් තමයි පුනර්භවය කියන්නේ. කොහොම දැන් කියන තැනක ප්‍රතිසංයෝගයෙන් නාම රූප තියෙනවා. අත්විගත ආයතන පුනබ්බව අභිනිපත්ති කියලා කිව්වේ දැන් ඉස්සෙල්ලා විඥානයේ වැඩනොත් නාම රූපයට බැස ගන්න වෙනවා නාම රූපයට බැසගත්තොත් සංඛාරය වැඩෙනවා සංඛාරය වැඩනොත් මොකද වෙන්නේ නැවත ප්‍රතිසන්දියට යනවා එතකොට ඔයගොල්ලෝ හොදට බලන්නේ ඉස්සෙල්ලා නාම රූප දෙකට බැස ගන්නවා කියපු දැන් ප්‍රතිසන්දිය නෙමෙයි කියන එක තේරෙන්නේ ඔන්න ওই ටිකයි මම කිව්වේ මේ ටික තමයි අවිද්‍යාව මූලිකයි කියලා අපි කිව්වේ ඒ කියන්නේ මේ පේන අරමුණේ විඥානය පිහිටියොත් දැකපු දේ ගැන මතකේ තියෙනවා. මතක තිබුණොත් ඒ දේ සිහි කරලා හොයන්න යනවමයි. ඔගොල්ලෝ අපෝ ගෙදර නෑනේ නේද? හරි ගෙදර යන්න හිතෙන්නේ මොකද්ද? ඔගලන් මතක මතක ටික නෙමෙයිද සිත නෙමෙයිද? සිත. ඒ සිත මේ මතකෙට හිටියේ තියනවා කියන හැඟීම ඇති උනේ ඒ සිත ඇති උනේ මොකක් නිසාද? ඇහෙන රූප දැකපු එක ආරම්භය නෙමෙයිද? දැක්කට දැකපු ගමන් දැකපු නිසා මෙහෙම වෙන්නේ දකින වෙලාවේදී දකින දේ තුල තියෙන වස්තුන්ගේ ඇලිලා සතුට වෙලා තණ්හා කරන මට්ටම තිබුණේ හින්දායි එහෙම වුනේ. තණ්හා කරන මට්ටම තිබුණේ හින්දායි එහෙම වුනේ. එතකොට ඒකේ විපාක තමයි ආයෙත් ඇහැ රූප චක්කුන් යන්නේ ඇති වෙන විදිහට තමයි ජීවත් වෙන්නේ. ওই විදිහට ජීවත් වෙනවා කියන කර්ම නිමිති වලින් එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? ප්‍රතිසන්දිය නවත්තන්න බෑ. යත්ත අත්ති ආයතින් පුනර්භව බිනිප්පති යම් තැනක නැවත පුනර්භවයේ ඉපදීමක් පියනම් අත්ති තත් ආයතින් ජාති ජරා මරණ නැවත පුනර්භවයේ තියෙනවා කියන්නේ නැවත ජාති ජරා මරණ තියෙනවා කියන එකයි. යත්ත අත්ති ආයතින් ජාති ජරා මරණ යම් තැනක නැවත ජාති ජරා මරණ තියෙනවා සසෝකං සම්භික්කවේ සදරං සෞපායසං වදන් මහණෙනි එතන ශෝක සහිතයි දරත සහිතයි උපායාස සහිතයි කියලා මම කියමේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය පඬු පොවන්නේ හෝ සිත්තරේ මනාකොට වර්ණ අරගෙන දිට්ඨියක හෝ පුවරක ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ හෝ රූපයක් නිර්මාණය කරන්නේද ඒ වගේම යම් කිසි කෙනෙකුට කබලින්ක ආහාරයේ තණ්හාවක් රාගයක් තණ්හාවක් නන්දියක් රාගයක් තියෙනනම් හරියට අර මොහොතේ හොඳට අංගපසංග ඇති රූපයක් හදනවා වගේ කබලින්ක ආහාරයේ සතුටු වීම විතරයි රාගය සත්තු නන්දිය තණ්හාව කියන ධර්මතාව තුන විතරයි ඕන ওই ටික තිබුණාම මෙහි මනාකොට නිර්මාණය කරලා තියෙනවා කියන මොකද්ද විඥානයේ පිහිටලා නාම රූපයට බැසගෙන සංඛාරයේ වැඩිලා නැවත ප්‍රතිසන්දිය ජරා මරණ කියන ටික හදලා තියෙනවා කියන ටික කියනවා ඔගොල්ලෝ දරුවා කියලා දුවා කියලා පුතා කියලා රන් රෙදි කියලා සතුට වෙන තාක් දකින්ද මෙහි සතුට වෙනකොට මෙහි ඉදීම දයවත්ත හම්බ වෙනව නොමෙන්නේ එකක් ගන්නකොට දෙකක් ෆ්‍රී කියලා තියෙන ඒ වගේ මේ මේක ගන්නකොට මෙහි හම්බ වෙනවා නොමිලේ මොකද්ද නොමිලේ හම්බ වෙන ජාති ජරා මරණ හරිද මේ රූපයේ විඳිනකොට නොමිලේ හම්බ වෙනවා ඔයගලන්ට මේ බලාගෙන සතුට වෙනකොට දුව පුතා ගෙවල් දොරවල් කියලා සතුට වෙනකොට ඕගොල්ලෝ දකින්න ඕනේ මේ සතුට ඉල තියෙන කබලින් තාහත් ඕගොල්ලෝ සීය තියෙනවා මේ ඇත්ත දකින්න ඕනේ විලා තියෙන එක ඕගොල්ලෝ දකින්න ඕනේ කියන්නේ මේ අපි කබලෙන් කාහරේ සතුට නම් මේ පොඩි ළමයි වගේ මේ කොම්පියුටර් සෙල්ලම් කරමින් හිටියොත් ඔය ඔහොම ඉන්නවා කියන්නේ මෙහි විඤ්ඤාණය කර්ම විඤ්ඤාණය පිළිටනවා. ඒ මොම හිතලා කරනවා නෙමෙයි වෙනවා. මේ දැකපුවහපු දේවල් සිහි කළ විඤ්ඤාණය රූපෙට දැස ගන්නවා කියන එක නවත්තන්න බෑ. ඕගොල්ලොන්ට එහෙ යන්න තියනවා, මෙහෙ යන්න තියනවා, අරහෙ යන්න තියනවා කියලා හිතලා හිතලා යන්න මේ බාහිර කරන්න වැඩ තියනවා ඒ හින්දා. ඉතුරු වෙලා තියෙන්නේ. රහතන් වහන්සේලාට එහෙම නැහැ. ওই තියෙන තරම් ලොකු ලොකු වැඩ කරන්න නැහැ. නමුත් ඔයගලන්ට ඇතුළතින් සිහි කළ පිටත යන්න කරුණු තියෙන්නේ. අර පිටතේ ඉඳන් ඇතුළට ආවේ අත්දැකීම් තියලා. මෙහි යන්න නැට්ට ඉතුරු කරලා මේ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ඒක සිහි කළා මෙහෙට යන තාක් මොකද වෙන්නේ? කර්ම නිමිති වළක්වන්න බෑ. කර්ම නිමිති සකස් වුණොත් නවත්තන්න බෑ මොකද ප්‍රතිසන්දිය ප්‍රතිසන්දිය නවත්තන්න බැරි නම් නවත්තන්න බෑ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්. යම් තැනක ජාති ජරා මරණ තියෙන මෙතන ශෝක සහිතයි, දරත සහිතයි, උපායාස සහිතයි, දුක් සහිතයි, වෙහෙස සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා බුදුදහමේ කළා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපි කාමයේ පරිහරණය කරනවා නෙමෙයි දුක් පරිහරණය කරනවා. මොකද මේ ටික මෙහෙම පරිහරණය මේ ටික නොමිලි ලැබිලානේ මේ ටික. මේ දරුවෝ ගෙවල් රන් තරම් පරිහරණය කළ නෙමෙයි දුකට මේ තරම් ආදරේද අපි කියලා හිතන්නේ. ඔගොල්ලෝ දන්නේ රත්තරන් මේ කියලා වටිනාකමකින් මේ ඇලෙන තරමට මේ දුකට හේතු ටික හැදිලානේ. අපි මෙච්චර දුකට කැමතිද කියන එකයි මේ තියෙන්නේ. අපි දුක මෙච්චර ප්‍රාර්ථනා කරනවා කියන එකක යථාර්ථය තියෙන්නේ. දුකට තණ්හා කරනවා කියන එකක් මේ තියෙන්නේ. තෘෂ්ණානමති වඩුවයි ඒකේ හදන්නේ. ඔගොල්ලෝ දුක ප්‍රාර්ථනා නොකළනම් දුක ඉල්ලුවේ නැත්නම් දුක ලැබෙන්නේ අපි නොදන්නා වුණාට අපි ප්‍රාර්ථනා කරන දුක. මං කිව්වේ කුෂ්ඨ කහන කෙනා ප්‍රාර්ථනා කරලා තියෙනවා කුෂ්ඨේ. නේද? එයා ඍජුව බැලුවහම කුෂ්ඨ රෝගය කැමති නැහැ මොකේදද? කුෂ්ඨයට. හැබැයි කුෂ්ඨේ කසනකොට ඇති වෙන සැපේ කැමති. ඒ සැප වේදනාව විතරයි ඕනේ යාට. සැප වේදනාව විතරක් ප්‍රාර්ථනා කළාම හොඳටම ඇති. කුෂ්ඨ කසනකොට ඇති වෙන සැපේ හොඳයි. හැබැයි කුෂ්ඨේපා. නමුත් ඊට පස්සේ යථාර්ථය තමයි මේ වගේ සැපයක් ඕනේ නම් මේ වගේ සැපයක් දෙන කුෂ්ඨයක් හදන්න වෙනවම නෙනේ. කුෂ්ඨයෙන් කුෂ්ඨ කසනකොට සැපෙන්න නම් කුෂ්ඨයක් ඕනේ වෙනවා. ඉතින් මෙයාට මේ සැපේ ලබා දෙන්න කුෂ්ඨ දෙන්න වෙනවා. කුෂ්ඨ හැදෙන්න නම් හිතට පෙනෙන මට්ටමේ මනෝමය රූපයකට කුෂ්ඨ හැදෙන්නේ නැහැනේ. කබලින්ක ආහාරය යුක්ත රූපයකට කුෂ්ඨ හැදෙන්නේ කබලින්ක ආහාරය දෙන මට්ටමේ රූපයක් හදන්න වෙනවා. රූපයක් හදන්න නම් කබලින්ක ආහාරයක් දෙන්න වෙනවා. එතකොට අන්තිමට යථාර්ථය මෙයා ප්‍රාර්ථනා කරගෙන මට කබලින්කාරය හොඳයි කියන එකයි මේ කුස්ති කහනකොට ඇති වෙන සැපේ කියපු කෙනා කියලා දෙන්නේ කබලින්කාරය හොඳයි කියන එක. මොකද එයාගේ ප්‍රාර්ථ එතකොට ප්‍රතිසන්දි වශයෙන් විඥානය පිටන්නේ කබලින්කාහාරයෙන් යැපෙන විදිහේ රූපයක් තියෙන තැනක තමයි විඥානය පිටන්නේ. විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් රූපෙ පිහිටියට පස්සේ ඒ රූපෙ වැඩෙන දැන් කබලින්කාහාරය දෙන්න වෙනවා. කබලින්කාහාර නිසා ඔන්න මහ භූත රූපය හැදෙනවා. හැදුනහම යම් දවසකදී අන්න කුෂ්ඨයක් හැදෙනවා ඒකේ. දැන් දැන් සහේතුක. ඊට පස්සේ ඔන්න දැන් මේ කුෂ්ඨ කහන. දැන් අන්න තමන්ගේ කර්මයට විපාකෙ විදිනවා. කර්ම නෙමෙයි. දැන් තමන් බලාපොරොත්තු වෙන කුෂ්ඨ කහනකොට එන සැපේනේ. හැබැයි සැපේ විතර අහසේ වගේ කුෂ්ඨ කහනකොට එන සැපයක් නිකන් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒ සැපේ විතරයි යාට ඕනේ. හැබැයි යා ප්‍රාර්ථනා කරලා තියෙනවා කුෂ්ඨ ප්‍රාර්ථනා කරලා තියෙනවා කුෂ්ඨ හැදෙන රූපෙක ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ රූප හැදෙන කබලෙන් ආහාරය ප්‍රාර්ථනා කරලා තියෙනවා. අඩු නැතුව ඒක යාට ඒ සැපේ ප්‍රාර්ථනා කරනකොට මේ තරම් ලොකු කයක් හැදෙන්නේ ඒ හින්දා. ඒ වගේ ඕගොල්ලෝ ඇහැට දැකලා ඇති වෙන රූපයක් දකිනකොට ඇති වෙන සැපේ විතරයි ඕනේ. ওই සැපේට ඕගොල්ලෝ කැමති නම් ওই වගේ සැපයක් දෙන්න නම් මේ වගේ රූපයක් පේන්න වෙනවා. ওই වගේ රූපයක් පේන්න නම් ඒ ওই වගේ රූප පේනකොට මේ ඇහැක් හදන්න වෙනවා. ඒ මට්ටමේ ඇහැක් හදන්න නම් ওই මට්ටම මේ මට්ටමේ ඇහැක් හදන්න කයක් ඕනේ වෙනවා. මේ මට්ටමේ කයක් හදන්න නම් මෙහෙම කයක් හදන කබලික ආහාරයක් ඕනේ වෙනවා. කියලා ඊට පස්සේ මොකද ප්‍රතිසන්දි ගන්න බෑ කෙලින්ම රූපයක් පිළිතන. රූපයක් හදලා දෙන්න පුළුවන් දෙනක ප්‍රතිසන්දි ගන්නවා. විඥානේ දැස ගන්නවා කබලින් කාහාරයෙන් හැදෙන මේ වගේ රූප හදලා පෙන්වන්න පුළුවන් විදිහට ඇහැක් හැදෙන්න පුළුවන් විදිහේ තැනක ප්‍රතිසන්දි වශයෙන් ගන්නවා. විඥානේ දැසගත්තට පස්සේ ඒ සිතේ තියෙන දැන් රූප බලන්න ඕනේ කැමැත්තෙන් තියෙන්නේ. ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මහ භූත රූපය හැදෙනවා. ඔන්න ප්‍රසාද ටික පිළිදලා. දැන් ප්‍රසාද ටිකට මේ වගේ රූප පේනවා. රූප පෙවුනහම ඒ නිසා මේ වගේ වේදනාවක් එනවා. ඔන්න දැන් තමන් තෘෂ්ණා නැති වඩුව රූපය හදලා තමන්ට කැමති විදිහට හදලා දීලා තියෙන්නේ. ඒ එන වේදනාවට ආයෙත් අන්නහකලු ආයෙත් මේ චක්‍රිය හොමම. එතකොට එයා වේදනාව විතරයි තණ්හා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මුළු කයම මේ කබලින්ක ආහාරය මොහොරි කුෂ්ඨේම ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඒ වගේ කෙනෙක් මෙහි සතුට වෙනවා කියන ටික විතරයි කරන්න මෙහි ජරා මරණ කියන දක්වාම එයා කැමති කියන ටික ඒ හින්දායි සසර මෙහෙම යන්නේ කියන එක තේරුම් ගන්න මේක ලීසි කාරණාවක් නෙමෙයි. ඔය ටික තේරුම් ගන්න ගන්න තමයි අපේ මනස ලැජ්ජා වෙන්නේ. අපි මෙහෙම තැනක ඉන්නේ මෙහෙම වෙලා තියෙන්නේ එහෙමද කියලා. ඕකමයි භාවනාව කියන්නේ. ওই ටික තේරුම් ගන්න නැතුව අපි උදේ ඉඳන් රැ වෙනකම් කොච්චරවත් හිතින් ජප ජප කෙරුවා කියලා මේක වෙන්නේ නැහැ. తాවකාලික චිත්ත සමතයක් ලැබේ. නමුත් අවිද්‍යාවෙන් දෙන්නේ. ඒ කියන්නේ කබලින්කා ආහාරයකටයි අපේ හිත බැඳිලා තියෙන්නේ කියලා අපි නොදන්නාකම ලෙහෙඳ ඒක දැනගන්නම වෙනවා. කබලින්කා ආහාරය කියන්නේ මෙන්න මේක මේ මට්ටම රූපේ ඒකට අපි තණ්හා කෙරුවා කියන්නේ බැඳුනා කියන්නේ නිකම්ම තණ්හා කෙරුවේ නෑ. ඇත්ත නොපෙන්නලා වැරදක් පෙන්නලා හිටින්. ඒ වැරද්ද නිසා අපි ඇලිලා බැඳලා තියෙන්නේ. ටික පෙන්නට වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කබලිකාහාරයේ පිරිසෙන් දැක්කොත් තමයි අපිට රාගයේ සංහාව නිමිතික කියලා දරාමක දුක ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කබලිකාහාරයේ බික්කවේ කබලිකාරේ බික්කවේ කබලිකාරේ චේ බික්කවේ ආහාරේ නත්ති රාගෝ නත්ති නන්දි නත්ති තණ්හා අපපතිත්තං තත්ත විඥානං අවිරූල්හං යත් අපතිත්තම් විඥානං අවිරෝල්ලං නත්ති තත් නාම රූපස්ස අවක්ඛන්ති යත් නත්ති නාම රූපස්ස අවක්ඛන්ති නත්ති තත් සංකාරණං මුද්දි යත් නත්ති සංකාරණං මුද්දි නත්ති තත් ආයතින් පුනබ්බව අබිනිබ්බති යත් නත්ති ආයතින් පුනබ්බව අබිනිබ්බති නති මේ තත් ආයතින් ජාති ජරා මරණ යත් නත්ති ආයතින් ජාති ජරා මරණං අශෝකන්තම් විකේ අදරං අනුපාය අනුපායා සම්ති වදාමි යම් තැනක මහණෙන් යම් තැනක කබලින්කාහාරේ රාගය නැද්ද නන්දිය නැද්ද තණ්හාව නැද්ද අපතිත්තම් විඥානං අවිරුල මහණෙනි එතන විඥානේ නොපීටියේ නොවැඩුනේ වේ විඥානේ නොපීටියේ නොවැඩුනේ වේ යම් තැනක විඥානේ නොපීටියේද නොවැඩුනේද නක්ෂත් නාම රූප සවකන්ත එතන නාම රූපවල දැක ගැනීම වෙන්නේ මෙහෙම පෙනෙනකොට පෙනෙන දේ සිහි කරලා ඒකට බැසගන්නේ නැතුව Taman තුල නොසෙල් වෙන මනසකින් හිටි පියවර ඉඳිනින්ම පෙනෙනව එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකෙට බැටගෙන නැහැ. තණ්හාවේ පෙනෙන දෙයට අනුගත වෙලා නැහැ. පෙනෙන දේ තුල තමන් නැහැ. තමන් පෙනෙන එක පෙනෙන අරමුණ එක්ක නැහැ. පෙනෙන අරමුණේ විසංයුක්තව විඳිනවා. පෙනෙන අරමුණෙන් වෙන් වෙලා පෙනෙන අරමුණ විඳින්න පුළුවන්. නාම රූපයට බැස ගැනීමක් නැහැ. පෙනෙනවා. පෙනෙන දේ සිහි කළ මෙහෙට යන්නේ නැහැ. එතකොට ඇහෙනවා ඇහෙන දේ සිහි කළ යන්නේ. විඥානේන ප්‍රීතියොත් නාම රූපෙට බැස ගැනීම නැහැ. තමන් තුලම අචුපෙක්කයි කියලා කියන්නේ තමන් තුලටම තමන් එක්ක. සමාධි තමන් ඉන්න තැන මේ දගෙන දකින අහන දේ අරමුණු වල සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද පෙනෙන දේක ඇත්ත දකින නිසා මෙහෙ මෙහෙ තියෙන අදහසුනේ මෙහෙ බලන්නේ නැහැ. දරුවා පුතා රන් රෙදි කියලා බලන්නේ එහෙම ඒවා නැහැ. මම එහෙම බැලුවා කියලා එහෙම වෙන්නේ නැහැ. විත්‍ය එයා දකින හොඳට මේ කොළ පහට අල්ලන්න මෙහෙට අත දාන්නේ එයා දකින මේ කණ්ණාඩිය නිසා විත්‍ය කොළ පහට උනේ කියලා දකිනවා. එහෙ පෙවුනට මෙහෙ තියෙන ඡායාව එහෙ වෙట్లా තියෙන මිසක එහෙ තියෙනක පේනව නෙමෙයි කියලා දකිනවා. ඒ වගේ රත්තරන් කියලා පේනකොට මහ බෝසත් තියෙන තැනක රත්තරන් කියලා බලවු නිසා පේන්නේ. තමයි මනසේ තියෙන ඡායාව එහෙ වෙట్లా තියෙන්නේ. රත්තරන් නිසා මේ රත්තරන් පේනවා කියලා ඒක රත්තරන් කියලා ගන්න 10 ගන්නෑ. එච්චර මෝඩ නෑ. එතකොට මේ නාම රූප විශ්ල බැස ගැසීම නැහැ. තමගේ මනසේ ඉන්න පුළුවන්. ඊට පස්සේ නාම රූපයට බැස ගැනීම නැතිනම් වෙන්නේ මොකද්ද? අතිදත්ත සංකා මේ නැති තත්ත සංකාර නමුත් සංකාරයේ වැඩිම නැහැ. දැකපු දේවල් ඇති බවට එකතු වෙන්නේ දැකපු දේ දැකීම පස්සේ ඉවරයි දිට්ඨි දිට්ඨමත්ත අහපු දේ ඇති බවට එකතු වෙන්නේ අහපු දේ ඇහිමෙන් පස්සේ ඉවරයි සුති සුතමත්ත නාසයේ දිවර ශරීරයේ දැනුම් දේ එකතු වෙන්නේ නැහැ ඒ දැනුම් දෙ දැනීම පසු ඉවරයි. දිට්ඨි දිට්ඨමත සුති සුතමත මුති මුතුමත නැත්නම් තපසකින් යම් කිසි සමුදය ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම. හට ගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන තැනකින් වෙනවා. අද අපිට හට ගන්න හැම දෙයක්ම ඇති වෙනවා කියන දැනකින් දෙනවා නැති වෙන එක පේන්නේ. දැක්කෝ දැකපු දේ නැති වෙන එක ඇත්තක් නමුත් නැති වෙන පේන්නේ නැති ඇති බව විතරක් නෙවෙයි පේන්නේ අපිට. ඇහුවොත් අහපු දේ නැති ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙන එක ඇත්තයි. නමුත් නැති වෙනක පේන්නේ නැතුව ඇති වෙන පැත්ත විතරයි අපිට පේන්නේ. දැන් දැකපුගේ තියෙනවා කියන එක පේනවා නැති වෙන එක පේන්නේ නේද? නේද? අහපුගේ එහෙමයි. ගඳ සුවඳක් දැක්කොත් එහෙම රස විඳොත් එහෙම කායට යමක් ගැටුනොත් ගැටුණු දේ තියෙනවා කියලා පේනවා නැති වෙනවා කියලා පේන්නේ. හිතුවොත් හිතන දේවල් තියෙනවා කියලා පේනවා නැති වෙනවා පේන්නේ. කබලෙන් කාහාරි ඇලිලා සතුටු වෙලා තණ්හාවෙන් ඉන්නකොට වෙන ලක්ෂණ. ඕක අනිත් පැත්තට හැරෙනවා. කබලින්ක ආහාරේ නත්ති රාගෝ නත්ති නන්දි නත්ති තණ්හා කිව්වොත් ඇති වෙන බව තුල හිත රැඳෙන්නේ නැති වෙන බව පේනවා මෙයාට. ඔක අනිත් පැත්ත වෙනවා. දැන් හොතට බලන්න හටගෙන හටගෙන නැති වෙන ධර්මතාවයක් වෙන හැමතැනකම නැති වෙන පැත්ත නැතුව ඇති වෙන පැත්ත විතරක්ම පෙවුනහම මුළු ලෝකයක්ම ඇති බවට අපිට පේනවා නේද? ඔක අනිත් පැත්තට හැරෙනවා. ඇති වෙලා නැති වෙන හැම දෙයකම ඇති බව තුල හිත රැඳෙන්නේ නැතුව නැති බව විතරක් නැති වුණාම මුකුත්ම නෑ වගේ තේරෙනවා. ඔකට කියනවා අනිමිත්ත බව කියලා. ඒක හොඳට හිතන්න ඇති වෙලා නැති වෙනවා හැම එකක්ම අපි දැනගත්තත් නැතත් නැති වෙන බව නොපෙන්න ඇති බව විතරක්ම මනසට පෙන්නලා මේ තියෙන කෙලෙසේකට මේ ලෝකේ තියෙන්නේ. එතකොට හඳන්න පුළුවන් හැපෙන්න පුළුවන් සතුට වෙන්න පුළුවන් ලෝකයක් හදලා දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලේ ඉන්න රන්ටදී මුතුමනේ ගෙවල් දොරල් තියෙන ලෝකයක් හදලා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතරේ ගෙවුවක් හදලා. උඩ යට උතුර දකුණ නැගෙනහිර බටහිර සදිසාවක් හදලා. මේ ලෝකයක් හදලා ඔයගලන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ දකින්නවද යම් කිසි සම්බිදම සම්බන්ත නිරෝධම්ම කියලා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා නැති බව අහු වෙනවා නම් අරමුණ වල. බලන්න යන්න පුළුවන් එකක් නෙමෙයි ඈ. ඒකව නිරෝධය අල්ලන්න යන්න පුළුවන් එකක් නෙමෙයි. මම කියන්නේ වෙනවා නම් මේ කබලින්ක ආහාරයේ රාගයේ නන්දිය තණ්හාව නැති වුණොත් වෙන්න ඕන එකක්. හටගන්න හැම දෙයකම ඇති බව වෙනුවට නැති බවක මනස රැඳෙන්න. හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා පේනවා. කණ්ණාඩියට වැටුණු ඡායාව ඇති වුණා වගේම අහකට යන නැති වෙන බව පේනවා. ওই වගේ උපදින උපදින හැම අරමුණක්ම නැති බව පේනවා. ඕගොල්ලන්ට නිරුද්ධ වෙන්නේ ලෝකේ ලෝක නිරෝධය. ගෙවල් දරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුව දරුවෝ කියන මේ හැම නිමිත්තකින්ම නිමිති වලම ඇති බව නැති වෙනවා. ඊගාවට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් නැති වෙලා. ස්පර්ශ ආයතන හයක් නැති වෙලා. උඩකුයි යටකුයි නැගෙනහිරකුයි බටහිරකුයි උතුරකුයි දකුණු කියන සම්දිසාවක් නැති වෙලා. සීමා නොකරලද මනසක්. ඕගොල්ලන්ට හිතන්නවත් බැරි නම් කළ බලන්න පුළුවන්. ඔය තරම් විශාල අර්ථයක් දක්වලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි නිකන් අන්නන් කියලා සීමා කරන්න බැරි අර මගේ කෝටි ගන්නක් වටනා මැනිකක් මේ මේ 750ක තීන බෝලකට දීලා වගේ එකක් මේ තියෙන්නේ. මේ තරම් වටිනා විමුක්තියක් පාවලා දීලා රූපයකට. මේ තරම් වටිනා විමුක්තියක් පාවලා දීලා සද්ද මාත්‍රයකට. මේ තරම් වටිනා විමුක්තියක් පනවලා දීලා ගන්ධ මාත්‍රයකට. ඒකද අපේ මනසෙන් මේකේ වටිනාකම චුට්ටයි කියනක පේන්න නොදී පෙනෙයි කියලා රවට්ටන්න නෑ. ඔයාට තියෙනවා රත්තරන් රිදී මුලම්දල් ගෙවල් දොරවල් මෙච්චර දෙයක් තියෙනවා කියලා අර වන්දි බට්ටයාගේ වැඩේ කරලා තියෙනවා. වන්දි බට්ටයා දන්නවනේ. ඒ වන්දි බට්ටයාගේ වැඩේ කරලා තියෙන්නේ අපේ මනසට මේ මාර්යා විසින්. ඒ හින්දා ඉතින් තවත් කේලම් අහලා රවටලා ඉන්නේ. ඉතින් ඕක තේරුම් ගන්නේ මේ ටික තේරුම් ගත්තොත් අපිට අත් වෙන සැනසීම අසීමිතයි කියන එක තේරුම් ගන්න. ඒ විමුක්තායතනේ හිතන්නවත් බෑ. මේක මේ ඔයගලන්ට හිත හිතා කියන එකක් නෙමෙයි. පුරවන ඕනම කෙනෙක් කළා බලන්න මේක මේ විතර දර්ශනයක් තව නෑ මේ සාසනය. හිතා ගන්නවත් බැරි එකක් ඒක. මම කිය ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙන් මිදෙනවා කිව්වම මරණයෙන් ඉස්සරලා ආ අප්‍රමාදෝ අමතකදම් ප්‍රමාදෝ මච්චනත්න බලන්න මේ වචන වල අර්ථය අප්‍රමාද වූවා නොමිය ප්‍රමාද වූවත් මලා වගේ ප්‍රමාදී කෙනා ජීවත් වුණොත් එයා මරණා වගේ ඉන්නේ අප්‍රමාද කෙනා නොමිය අපමත්ත නෙමියන්ති ඒ පමත්ත යතමත්ත ඒ කියන්නේ මේ අප්‍රමාදයේ නිවනටම ප්‍රමාදයේ මරණයට වචනයක් අප්‍රමාද කෙනා නොමිය ප්‍රමාද වෙලා ජීවත් වෙන කෙනා ජීවත් වෙන මලාවක් කියන අදහස් ටික බලන්න ඒක එහෙමමයි. මැරෙන්න ජීවිතයක් හම්බෙන්නේ නැහැ. ජීවිතයෙන් මිදුනහම මරණයෙන් මිදුන වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගැඹුරු දර්ශනයක් මේ ටික ඔක්කොම ওই දර්ශනය ඉබේම සාක්ෂාත් වෙනවා. අනේ අපි කොහොමද ගන්නෙ ඕක හරිය අමාරු වෙච්ච මොකුත් ඕනේ නැහැ. එක දෙයයි ඕගලට කරන්න ඕනේ. කබලින්කාහාරේ රාගයක් තියෙනම් කබලින්කාහාරේ සතුට වෙන බවක් තියෙනම් කබලින්කාහාරේ තණ්හාවක් තියෙන ওই ටික හික්මවා ගන්න. ওই ටික හික්මවා ගන්න කියලා එක දිනේ ඔයගලන්ට කරන්න තියෙන්නේ. කබලින්ක ආහාරය පිළිසිඳ දකින්න. කබලින්ක ආහාරය පිළිසිඳ දකින්න ගියාම ඔයගලන්ට වස්තුවයි කෙලෙසේ දෙක බලන් වෙච්චරයි. මෙතන රූපයේ කබලින්ක ආහාරයෙන් යුක්ත නම් එහෙනම් ඒ අරඹ අපේ මනසේ නේද ඉදලා තියෙන කියන gati ටික ඉබේම එනවා. මේ රූපය අපි දැක්කනම් කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒකත් විඥානයේ නිරුද්ධ වෙලා ඉද්දිමිලා නිල්වල පුපුරලා දියවිලා යනවනම් හොඳට පේනවා එහෙනම් රූපේ ආරම්භයක් තියෙනේ අවසානයක් තියෙනේ නං මේ අතරමැද තියේ අතරමැද කෙනෙක් ඉන්න බෑ අතරමැද කෙනෙක් ඉන්න බෑ එහෙනම් ඒ රූපේ ගති ඇති තත්තු ගති ටික නොදන්නා කම නිසා මගේ මනසේ මේ කෙලෙස ඉදිරිය තියෙන කියන එකට උත්තරයක් එන්න ඕනේ අපිට හැමදාම රැවටෙන්න එපා මෙච්චර හැමදාම රූපේ කඩලා කඩලා කඩලා කඩලා බලන්දී රූපේ තියෙන අනාත්ම දෙයක් ආහාරයෙන් හටගත්ත දෙයක් කියලා උත්තරේ එනවා. තවදුරටත් මේ දෘෂ්ටියෙන් මේ මතම දාලා ගවේෂණය කරන්න එපා උත්තරේ එන්නුනා. රූපය අනාත්මයි නම් මේ බඳු කොටස් ටිකක් නම් තියෙන්නේ. එහෙනම් ඇත්ත තමයි මේ රූපය අනුගය පුද්ගලයා කියලා අපිට කොච්චර දුනොත් පුද්ගලයෙක් කියලා පෙනෙන ගතිය තියෙන හිතේ ඉදිරිය නේද? මේක නේද ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ ආත්ම සංඥාව කියලා කියන්නේ කියන උත්තරේ ගන්න ඕන මිසක පුද්ගලෙක් නැහැ කියලා අවසන් කරන්නේ නැහැ. පුද්ගලෙක් ඉන්නවා කියන එක සාස්ත්‍ව දෘෂ්ටිය, පුද්ගලෙක් නැහැ කියොත් උච්චේදවාදී. මෙයා හොඳට රූපය ටික බලලා නාම ධර්ම ටික බලලා ඊට පස්සේ මේ පුද්ගලයා කියන අනාත්මය දැක්කහම හොඳට තේරෙන රූපය අනාත්ම නම් එහෙනම් ආත්ම සංඥාව කියන එක තියෙන්නේ අවිද්‍යාවපත්‍ය මනසේ දිච්ච එකක් නේද කියලා උත්තර වෙනවා. එදා ඉඳලා මනසේ තියෙන ආත්ම සංඥාව ගෙවා ගන්න උත්සාහවත් වෙනවා මිසක මේ පුද්ගලයෙක්ගෙන් ගැලවෙන්න උත්සාහවත් වෙනව නෙමෙයි. එදා ඉඳලා කාමයේ තියෙන රන් රිදී මුතු මැණික් දරුවෝ පුද්ගලයෝ දිහා බලන ගතියෙන් මිදෙන්න හදනවා මිසක මෙහි තියෙන දරුවන්ගෙන් කාමයෙන් මිදෙන්න හදන්නේ නෑ යා. අසෘතවත් පුතඥය තමයි බාහිර රන් රිදී වලින් මිදෙන්න දඟලන්නේ. බාහිර දරුවල්ලන්ගෙන් මිදෙන්න බලන්නේ. බාහිර ගෙවල් දරුවල් අයින් කරගන්න හදන්නේ මේ දර්ශනය නොතේරෙන කෙනා. එයා දන්නවා රූපේ එකමයි තියෙන්නේ. ඒ රූපේ පිරිසිදු නොදන්න කම නිසා මනසේ මේ ගති ටික නැදිලා තින්නේ. මම මනසෙන් මේක ගස් කරගන්න ඕනේ කියලා දන්න බාහිකකින් විගතෙන් දඟලන්නේ නැහැ. භෞතිකයේ හිතියත් ප්‍රශ්නයක් නෑ. භෞතිකයේ නෙමෙයි කාම කියලා දන්නවා. මනස යදන සුද්ධෝදන රජු රජමාලිගාවෙන් ඉඳන්ම රජකමෙන් ඉඳන්ම රහත් උනේ. රජකමවත් යට කාමේ උනේ නැහැ. රජමාලිගාව කාමසුඛයට අහුනේ නැහැ. මොකද මනසින් මේ ටික අස් කරගත්තම ප්‍රශ්නේ නැහැ. ධර්මය නොදන්න කෙනා මෙහෙන් මේව අයින් කරගන්න අතහරින්න හදනකොට මෙයා දන්නව අතහරින්න ඕනේ මොකද්ද? යෝ තස්සායව තණ්හාය. කියෝ ඡාගෝ අන්න අතහරින්න. පටිනිස්සග්ගෝ නැවත නොකොන්ද මුත්‍ති මිදෙන්න අනාලියෝ ආලිය නොකරන්න. ඒ තණ්හාව අතහරින්න. තණ්හාව ගෙවා දාන්න. තණ්හාව පරිත්‍යාග කරන්න. තණ්හාවෙන් ඔයලෙන්න. මේ ඇලෙන්න තියෙන හේතුව අතහරින්න. කියන තැනකින් පෙන්වන්න. ඒ නිසා ඔන්න ඔතෙන්ට ආවහම නාම රූපයට දැස ගැනීම නැහැ සංකාරයක වැඩිමක් නැහැ එහෙම වුණොත් නැවත ප්‍රතිසන්දිය නැහැ ප්‍රතිසන්දිය නැත්නම් නැවත ජරා මරණ නැහැ යන්තනක ජරා මරණ නැත්නම් එතන අශෝකයි අදරයි ශෝක නැහැ දරත නැහැ අශෝකං අදරං අනුපායාසං උපායාසයක් නැහැ වෙහසක් නැහැ කියලා කියමේ කියලා පෙන්වන ඉවර තමයි එච්චර තියෙන වෙන මොකුත් නැහැ කබලින්කා හරි පිළිසින් දකින්ද ඒ සඳහා අපි භවනා කරන්න ඕනේ ඒ හින්දා දැන් ওই කබලින්ක ආහාරයේ රාගය නන්දිය සතුටු වීම නැති කරගන්න ඊළඟපස්යෙන් පස්සේ භාවනා කරන්න. ওই සඳහායි කරන්න තියෙන්නේ. ওই ටිකයි කරන්න තියෙන්නේ. අපි නිවන් දකින්නවා කියලා කලේ තව පැත්තකින් මම අදත් කතා කළේ ওই දර්ශනයමයි. ඔච්චරයි කරන්න තියෙන ওই ටික දැනගන්න ඕනේ නැතිනම් අපි කොච්චර ওই ටික දැනගත්තත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ කාමේ නැති කරන හදන කෙනා කාමේ තියෙන්නේ කොතනද කොතනින්ද මේ ධර්මවල ගෙවල් දොර අස් කරන්න ඕනේ කියන කාරණාව සහේතුක දැනගෙන ඒක කරන්න වෙන්නේ කරන්න ඕනේ එතකොට ඒ කාමයේ පිරිසිඳ දැකලා ආහාරයේ පිරිසිඳ දැකලා කාමයේ දුරු කරන්න සඳහායි සීලයේ පිහිටියේ ඒ හින්දා සමතකමට නොකොනේ ඒ විදිහට බලන්න. ඒ සඳහා අර ගිලම්පසෙන් පස්සේ කෙනා කෙනා දාන විලාසෙම භාවනා කරනවා පස්සේ ආවෙන්නේ නැහැ.